මෙත්මලරණ ස්වාමීන් වහන්සේට කතා කරන්නේ. ඔව් කතා කරනවා. ස්වාමීන් වහන්සේ මම මොරටුව සෙබසින්ස් කොලෙජ් එකේ ගුරුවරයෙක්. මේ මට දැනගන්න ලැබුණා ස්වාමීන් වහන්සේ මොරටුව අවතින්නේ කියලා මට ස්වාමීන් වහන්සේ උඹ හැබැකලා ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන් කමක් නැද්ද? මේ බෞද්ධ කෙනෙක්ද ක්‍රිස්තියානි කෙනෙක්ද? ස්වාමීන් වහන්සේ මට ඇහුන්නේ. ඔව් ඊට ඉස්සර කැමති ඔබතුමා ගැන ටිකක් දැනගන්න. ආ සමනස් මම දැන් මම මං කියන්නේ මාස තුනක විතර නම් සමනස්ගේ බණ අහනවා. මම හිතන්නේ මම බණ ඔය 60 ගානේ මම 40කට අහලා තිනවා සමහර ඒවා 7-8 වතාවක් අහලා තිනවා. ඉතින් මේ මම අර අර අර සමනන්ත කියනවා වගේ අර මේ මේ මේ ප්‍රතිපදාව තුළ ඉන්න කෙනෙක් මේ ඉතින් මට දැන් ගොඩක් මම බාහිර ආරයන්නේ අපහැරලා තියෙන බව මට හොඳටම තේරෙනවා. ඉතින් යම් යම් විවිධ විවිධ අවස්ථාවල ගොඩක් අත්දැකීම්ත් මට අවුරුද්දකට කාලෙකින් නම් මට ලැබෙනවා. මේ ඉතින් අර ඒකත් එක්කම මේ මට හොඳටම ෂුවර් මේ බණ ඇහුවට පස්සේ මේ දැන් යන පාර හරි කියන එක මේ ඉතින් මට අද අද දවසයි හෙට දවසයි සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඉතින් මට නිකන් හිතුණා මේ මොකද්ද අද කරන්න කියලා මට ඒනකොට තමයි කල්පනා වුනේ. මම ඊයේ මේ පාන්දර සම්මානකට කෝල් එකක් ගන්න ඉඳලා මම එහෙමම නැවතුණා. මම හැමදාම ඉස්කෝලෙන් ගත්ත පාන්දර 3ට ඇහැරලා පැයක් විතර මේ උදේ මේ කියන මාස දෙකක් විතරම පැයක් විතර උදේට මේ වින් කරලාම බණ අහනවා. ඊට කලින් ඉඳන්ම දවස් ගණන් බණ ඇහුවා. මම හිතන්නේ මේ ඔය දැන් ඊයේ අවසන්ක 60ට දාපු 7 වෙනි බණ අද උදේ පාම මම චුට්ටක් ඇහුවා ඒක ඉවර කරන්න බැරි වුණා. මේ ඉතින් මට දැන් මේ දැන් දවස් දෙක තුනක ඉඳන් මට හිතෙනවා දැන් මේක මම පොඩ්ඩක් බලාන එකත් නවත්තලා තවදුරටත් මේ අභ්‍යන්තරයේ සොයා යා යුතුයි වගේ ස්වභාවයක් මේ එතකොට මට හිතුණා අර විවේක තියෙන නිසා ස්වාමීන් වහන්සේම හම්බෙන්නත් පුළුවන් නම් හොඳයි කියලා. අර මම ස්වාමීන් වහන්සේට කිව්වා අර විවිධ අත්දැකීම් හම්බුණා කියලා. ඉතින් මට දැන් මම අත්දැකීම් දෙක තුනක් මම කියන්නම් මම කොච්චර හරිද වැරදිද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම වැරදි කරන්න මම ගැන අනුකම්පා කරලා දැන් උදාහරණයක් විදිහට දැන් මම හැමදාම උදේට ඉස්කෝලේ යනකොට ගෙදරින් පිටත් වෙලා මේ හම්බියට එනකම් පයින් යන්න ඕන. එතකොට ඒ පයින් යනකොට ඉස්සර හැමදාම සුත්තක් කියලා ඒ තමයි ටිකක් පැමිණ කරනවා. තව මේ ටිකක් පැමිණ කරන කියලා හිතනවා. නමුත් දැන් කාලයක් තිස්සේ ඒක නෑ. මේ දැන් මේ යන වෙලාව මේ මෙතනමම මේ මෙතන මෙතන මේ අර මම කියන සංකල්පය කියලාත් නෙමෙයි අර මේ මොහොත පමණයි මොහොත පමණයි. ඉතින් මම එතනට ගිහිල්ලා පොඩ්ඩක් ආපහු කල්පනා කරා මම ගෙදරින් ආව වෙලාවත් එක්ක මේ එකෙන් සෑහෙන වෙලාවකට කලින් මම ගෙදරින් ආවා වගේ ඒ කියන්නේ අර හිස්ටරි එක නිකන් ඩිලීට් වෙලා යන ස්වභාවයක් වගේ මේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. දැන් බස් එක යනකම සමහරලාට විතර විනාඩි 5ක් විතර යනකොට බස් එක ආව නැත්නම් ඒ මාර පරක්වත් වෙලා තියෙන ගිල්ල. දැන් මේ මොකුත් හිතෙන්නේ නැහැ. මේ මොහොතේ මම පාරේ ඉන්න එක විතරයි හිතෙන්නේ. අන්න ඒ වගේ. ඊළඟට මට ඊයේ පෙරේද හීනකින් මම දැක්ක සාමෙන් වහන්සේ ආ නෙවෙන්නේ. ඕ කතා. ඊයේතොරේ මම මේ හීනකින් මම දැක්කා මේ මම චූටි බබෙක් පඩාගෙන ඉන්නවා. ඒ බබා මගේ හැටදීම කක්ක කරනවා. ඊටකොට මම ඒ බබාගේ අම්මට හරි කාට හරි දෙන්න ගිහින් මේගොල්ලෝ කවුරු මේ මේ හීනෙන් ගත්තේ නැහැ. හැබැයි මට ඇත්තටම මේ බබායි කක්ක ගම් කරනවා. මට හීනෙන් හොඳටම තේරුණා මට හොඳටම මේ කක්ක ගඳ දැනෙනවා කියලා. එතකොට මට හිතුණා ආනේ මේ ගඳ තියෙන එකක් මේ අපි අප තුල තියෙන සංකල්පයක් නේ එළියෙන් එන ගඳක් නෙමෙයි ඇතුළේ තියෙන ගඳක් නේ ඉන්නේ කියලා. එතකොට ඒ වගේම එකක් වුණා මම ඉස්කෝලේ යන දවසක මේ මම උදේ යනකොට මේ එක දවසක් මේ බස් එක නැගින ඉන්න මනුස්සෙක් මං යන පාරම ආවා මම එයාව පාස් කරගෙන ගියා. ඒ යනකොට මේ ටික දුරක් යද්දී මට යාගේ සාදි සද්දේ හොඳට ඇහෙනවා. ටික දුරක් ඉස්සරහ යනකොට ඒ අලි සද්ද නෑ. ගමන් හොඳ අවධානය මුදි ওই ටික යන්නේ. ඒක වෙනම ස්පෙෂල්ම ඒක මේ අර ප්‍රසන් මොමන්ට් එක කියන එකේ අර වර්තමාන මොහොත තුළ සිහිය පිහිටවන එක හොඳටම කරගෙන යන මොහොතක් හැමදාම ඔබේ ඒක. ඉතින් ඒ ඒම යනකොට මට අර ඒක සද්ද එන එක නැති වුණා. ඉතින් මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. ඒකද ඒ ටික දුරක් යනකොට මට කල්පනා වුණා එකපාරටම සිදුවිල්ලක් ආවා මේ ආ මේ දැන් ඊට කලින් දවසේ ආ බස් එකෙන් අර පොඩ කලවරක් වෙච්ච සැප ගිහිල්ලා චූ කරා. ඒක මම තාම එහෙනම් මම චූ කරන්න ඉතිරේ. ඒක සිතුවිල්ලක් කුසල් දැක්කා ගියේ බවක් දැක්කා එහෙම ඊට පස්සේ කොහොම හරි ඉබේ මම එයා පැත්තට හැරුණා පිටිපස්සට හැරුණා ඒ හැරලා බැලද්දි මේ මනුස්සයා හිමින් එනවා. ඒක මට හිතුණා මෙයා චූ කරනවා නම් එහෙම වෙන්න බෑ. හැබැයි මට ඇත්තටම චූ කරන සද්දයක් ඇහුණා. ඒ ඇහිච්ච නිසා තමයි මට හිතුනේ මෙයා ඊයේ මෙහෙම මේ වෙලාව වෙතන චූ කරා අද සීමාස රේස්කේ බර හැදෙන්නේ නැති කියලා. ඉතින් ඒ වෙලේ මට හිතුණා ආනේ මේ අපේම සද්ද නෙමෙයි අපට ඇහෙන්නේ මේ බාහිරින් තියෙන සද්දයක් නෙමෙයි නේ කියලා. ඒතකොට මේ නෑතකදී මට මේ දැන් මතක් වෙන එක්සැම්පල්ස් එක තමයි කරා ඔය විදිහට ළඟ ළඟ ළඟ ළඟ ගොඩක් දේවල් වුණා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මම මම කියනවා ස්වාමීන් වහන්සේ අර ගොඩක් අය කියනවා වගේ මමත් ඔය අර මේ මීනපරම් ස්වාමීන් වහන්සේගේ භාවනා අවසාරණේ ගියා. ඒ හැම තැනකදීම මට වචන වලින් කියාගෙන බැරි වුණාට මට තේරුණා මෙතන සමත කියන්නේ මෙතන සමතයක් තියෙන කියන එක ඒ වචන වලින් කියාගෙන බැලනකොට මට තේරුණා මෙතන මං කොතනයි සක් වෙලා තින්නේ කියලා. ඊට පස්සේ මට ඒ දැන් අවුරුදු දෙකක විතර නම් මට තේරුණා මේ කරන වැඩේ වැරදි. නෑ ඒ කියන්නේ කියනවනේ තරහක් එද්දි මේව මෛත්‍රී කරන එතන මම කල්පනා කරා ඉතින් තරහ මේ තරම් වේගින් එන සිතක් කට කොහොමද අපි මෛත්‍රී කරන්නේ කියලා ඉතින් මට ඒක ඒ දවස්වල නම් තේරුණා මෙතන මොකක් හරි අවුලක් වෙනවා. ඒක මට ඒක තියරටිකලි රිසෝල්ව් කරගන්න බැරි වුණා. දැන් ඒ ටික ඔක්කොම 100%ක්ම විසඳුනේ ස්වාමීන් වහන්සේ. මන්ත්‍රී මේ කල මම මතකයි ඒක ලේඩි කෙනෙක් කිව්වා මම මේ කියන කතාවම මේ ස්වාමීන් වහන්සේගේ බණ අහන්න ගත්තට පස්සේ ළඟ ළඟ ළඟ ළඟ ළඟ කරේට ගොඩක් වුණා. ගොඩාක් ගැටලු විසඳුණා කියලා මටත් ඒක මම ඒක 10000ක් සිස්මුදෙන් පිළිගන්නවා. මොකද මටත් ඒ ටික ඒ විදිහටම වෙච්ච දේ. අයිතෝ මම ඒ දවස්වල මම උසස්වල මේ උගනන ග්‍රැජුවේට් ටීචර් කෙනෙක්. ඉතින් මම ළමයිත් මගේ ලොකු වුණාම තිබ්බ ළමයි කොහොමද කැම්පස් යන්නේ. ඉතින් මම හොඳින් හරි නරකින් හරි ඒක කරා. මම මුද ළමයිට ගෙව්වා එම. නමුත් දැන් ළමයිට එහෙම ගහන්න අදහසක් එන්නේ නැහැ. ළමයි උගන්නද්දි කොච්චර කතා කරත් මම කතා කරන්න එපා කියලා පොඩ්ඩක් කියනවා. ආයේ ළමයි කතා කරනවා. නමුත් මගේ මේ ගැටීමේ ස්වභාවය හොඳටම ගිලිහිලා. ඉතින් අද නර මේ ලොක්ඩවුන් එක කාලේ මම දිගටම මේ බණ අහලා මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න කැප වෙලාම උත්සාහවත් වෙච්ච නිසා තමයි මට ඒක උනේ. ඉතින් මේ අට වෙනි වෙනන ඉස්කෝලේ පටන් ගත්තේ මේ කාලය ඇතුළත මගේ ස්වභාවයන් මේ මට අඳුන ගන්න හොඳටම අවස්ථාව හම්බුණා. ඉතින් දැන් කොහොම හරි මුළු ස්ටාෆ් එකකම මාත් එක්ක විරුද්ධව හිටියේ මේ ඒ කාලේ ඉතින් AI කියනවා මේ ඔයාගේ මාර වෙනස් වෙලානේ ඔයා දැන් හරි හොඳයිනේ hina වෙනවනේ හෙල්ප්ෆුල් නේ අරම්මන කියන කියලා. හැබැයි ඒ වෙලාවෙත් මම ඒක කිසිදයක් ගන්නෑ. මට ඒව අත ටිකක් විතරයි දැන් ඉස්සර ඒ වගේ දෙයක් කරනකොට ආනේ දැන් ඔක්කොම මාත් එක හොඳයිනේ දැන් මම හොඳයිනේ එහෙම කියලා අර ඒක අර ඒකට වැලියු එකක් දෙනවනේ දැන් මේ මොකුත් නැහැ ඒවා නිකන් just words කියන තැන මම නවතිනවා. ඒවා ඉතින් ඇහෙනවා නිකන් වචන දෙකක් විතරයි එහෙම. ඉතින් අර ඒ වගේ ලොකු මේ පරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් මං තුල වෙලා තියෙනවා. මේ ඉතින් මට හිතෙනවා තවදුරටත් මේ සාමනාංශය ගැන ඒ කියන්නේ මට තවදුරටත් මේ අර්ථ ගන්න ඕනේ මේ ගන්න ඕනේ එහෙම මොකුත් නැහැ. ඉතින් මම ඇත්තටම ගන්න මේ වෙලාවේ මම නිමිලා ඉන්නේ. ඉතින් ඊට වඩා මොකද්ද? ඉතින් මේ වෙලාවේ මට ඇත්තටම ප්‍රශ්නයක් නැත්නම් ඉතින් එහාට ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තටම ඉතින් එහා කියලා කිව්වොත් නැහැ මේ මේ අර ශනිකව ගිරදෑන වර්තමාන මොහොතක් විතරයි මේ අර සාමනාංශය කියනවා වගේ එක සිතක උදේවැය දකින කෙනාට ඉතින් මරණ මොහොතේ ඒ විදිහ සිතක් පහලෙන් අර අඹ අඹ වනයේ අඹ කොළයක් හොඳටම අඳුනගත්ත කෙනෙක් අඹ වනයේ ඔක්කොම කොළ දැනගන්න ඕනේ නැහැ කියන එක. දැන් ඒ ඒවා මට මේ අර ඒක knowledge level එකෙන් එහාට ඒක මම මේ අත්දකලා මම කොහොමද කියන්නේ ඒවට මම කියන වචනක් තේරෙන්නේ මේ ඒ වුණාට මේ ඒක මේ නිකන් මගේ ලේ දැන් ඔබතුමා එතකොට ඉස්කෝලේ උගන්වන්නේ බුද්ධ ආගමද නැහැ මම ස්වාමීන් වහන්සේ මම ව්‍යාපාරාධිනය කරන්නේ මම ඉංග්‍රීසි මීඩියම් බිස්නස් ස්ටඩීස් කරන සර් කෙනෙක් මේ ඉතින් ඒතරදී මෙච්චර මේ ධර්මයට යොමු වෙලා තියෙන්නේ ගුරුවරයෙක් කියලා කිව්වහම හිතන්නේ මේක බුද්දිස් ගුරුවරයෙක්ද කියලා බැලුවේ හරි හරි ඒක නිසා තමයි මෙච්චර හොඳට ප්‍රායෝගිකව වැඩෙන්නේ ගොඩක් වෙලාවට බුද්දිස් ගුරුවරයෙක් වුණා නම් සමහර වෙලාවට ඒ දැනුමත් එක්කලා මේක ප්‍රායෝගික නොවෙන්නත් තිබ්බා මොකද ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා දැනුම ගොඩාක් වැඩි අය මේ ධර්ම බුද්ධ ධර්මයේ පවා ගොඩාක් වෙලාවට මේ පිටකේ අධ්‍යයනය කරලා ගොඩාක් ඒවත් එක්කලා සාමාන්‍ය අර දත්ත ගොඩකට හිර වුණාට පස්සේ සරල තැන දකින්න අපහසුතාවයකට ලක් වෙනවා. ගොඩක් අපිට කතා කරන අයත් එක්කලා අපි බැලුවේ මේ එහෙම අපිට අපිට තේරුණා සමහර ඒ වගේ අයට ප්‍රායෝගික වෙන්න බැරි හේතුව බැලුවාම අර දැනුමත් එක්ක තමයි ගැටලු ගැටෙන්නේ කියන එක. දැන් ගොඩක් වෙලාවට ඔබතුමා හැබැයි මේ අපිට තේරෙනවා මේ ඔබතුමා කියන ඒ කාරණා ටික අපිට හොඳට අහගෙන හිටියේ. එතකොට අපිට වැටහුණ දෙයක් තියෙනවා මේ ඔබතුමා බාහිරේ සත්‍යක් නොවන බව දකිනවා. ඔබතුමාගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔබතුමා බාහිරේ අපි දැන් ධර්මයට පැහැදිලි කරනවානේ ධර්ම පැහැදිලි කිරීම වලදී ඔබතුමා ගොඩක් වෙලාට අහලා තියෙන සාකච්ඡා. ඔබතුමා ඊට කලින් දර්ශන පැහැදිලි කිරීම සතිය තමයි අපේ gedara ඒ වගේ දේවල් සිත කියලා දෙයක් නැහැ. ඒ වගේ දේශනා ඇහුවේ නැහැ නේද? ඇහුවා ඇහුවා අම්මෝ කිව්වා තමයි ඉතාලම වැදගත්. මොකද මේ එක එකම මේ යන්න දේශනා මාලාව මේ අවසාන සාකච්ඡාව වලට එන්න කලින් අපි පැහැදිලිව මේ මේ යන්නේ අනුපිළිවෙලින් යන දිසානතියක. ඒ කියන්නේ අපි මේ දර්ශනය පැහැදිලි කරලා අපි ආපු ගමනක් තියෙනවා කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තानुපස්සනා. ඒ ඒ සිත හැදෙන හැටි පැහැදිලි කරගෙන යන ගමන් මගක අර නාම රූප පරිච්ඡේද ඥානයේ ඒ ඒ දේශනත් එක්කම සතිය තමයි අපේ gedara කියලා ඒ ඒ මේ මේ අපි මේ ක්‍රමානුකූල ගමනකට තමයි දර්ශනයේ පැහැදිලි කරගෙන ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙන ප්‍රායෝගික පැත්ත පැහැදිලි කරගෙන ඇවිල්ලා ඊට පස්සේ තමයි සාකච්ඡා කරන්න ගත්තේ. ඒ මොකද ඒගොල්ලන් ප්‍රායෝගිකව පුරුදු වෙන්න ගත්තට පස්සේ අපිට තේරුණා ඒගොල්ලන්ට අවශ්‍යයි දැන් දැන් ඒගොල්ලන්ට ප්‍රශ්න එනවා. ප්‍රායෝගිකව පුහුණු වෙනකොට ඒ ප්‍රායෝගිකව ඒ දහිත දකින අයට එනවා ගැටලු. එතකොට සාකච්ඡා අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි මේ සාකච්ඡා දේශනා මාලාව යන්නේ. මේ අතර මේක ඒ වුණාට වැදගත් වෙන්නේ අර මුල් ටිකයි. අපි ඒක තමයි ගොඩක් වෙලාට පෙන්වන්නේ. මොකද සතිය තමයි අපේ gedara කියලා පෙන්වන්නේ ඒවා. සිත කියලා දෙයක් නැහැ කියලා පෙන්වන්නේ ඒවා. ලෝකේ සත්‍යයක් නොවන බව පෙන්වන්නේ ඒවා. මේ සිතම හදාගත්ත දෙයක් කියන එක. අනිත එහෙමත් දෙයක් නැති බව අවසානයේ ශුන්්‍යතාවය පෙන්වන එක. ඒ ක්‍රියාසිත පෙන්වන එක, ශුන්්‍යතාවය පෙන්වන එක, මොහොත පෙන්වන එක. ඒවා සේරම වැදගත් දේශනා. එතනින් තමයි කෙනෙක් අවතීර්ණ වෙන්නේ ඊට පස්සේ එයා දකින්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඒකලට පේන ගන්නවා ඇත්තටම. ඒ ධර්මය ඇහුණට පස්සේ ඒ ශ්‍රුතවත් භාවයේ ඒ සුතමේ ඥානය ඇතුණාට පස්සේ ඒ සත්‍ය ඥානය යා දැනගත්ත දැනුම ඊට පස්සේ ප්‍රායෝගික වෙන්න ගන්නවා. ඒකේ ඔටෝමැටික්ලි සිද්ධ වෙනවා. ඒ මොකද යා දැනගත්තට පස්සේ මේක සිත කියලා දෙයක් නැහැ කියලා යා දැනගත්තට පස්සේ බාහිර ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා යාට ඒක ඒක ඒකට දැනෙන්න ගන්නවා. ඇත්තටම දැනෙන්න ගන්නවා. ඇත්තටම ඊට පස්සේ එන්නේ කෘත්‍ය ඥානෙට. ඒ කියන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ. මුලින්ම එන්නේ දැනුම. කවුරු වුණත් මුලින් එන්නේ අසහ දැන ගැනීමක් තමයි. පස්සේ තමයි ඒ ඒක යා ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ ධර්මයක්නේ. කොහොමත් සාතිපික ධර්මයක්නේ. Tamanටම මේක මේ විශ්වාසයක් ඇදහිලා නෙමෙයිනේ. එතකොට ඒ අනිවාර්යයෙන්ම ප්‍රායෝගික වෙනවා. ඔටෝමැටිකලි ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. දැන් ඔබතුමා ඉන්නේ එතන. ඔබතුමා දැන් මේ මේක දැන් ඔබතුමා අර අඩුවක් තිබ්බොත් අර දර්ශනය තුළ අඩුවක් තිබ්බොත් අර බුද්ධ දර්ශනය තමයි එතන වැදගත් වෙන්නේ. ඒ කියන්නේ එතන අඩුවක් තිබ්බොත් මෙතනත් අඩුවක් හිටිනවා. ඔන්න ඕකයි කියන්න ඕන උනේ. ඒ කියන්නේ වැදගත්ම දේ ඒක බව පෙන්වන්න හේතුවත් ඒකයි. ඒ කියන්නේ හරියටම Tamanට අවබෝධයක් තියෙන්න ඕනි. පිට හැදෙන්නේ කොහොමද කියන එක. එතනයි වැදගත්ම තැන ඒ කියන්නේ සිත කියලා දෙයක් නැති බවට Tamanට දැනුමක් තියෙන්න ඕනේ. ඒක හැදෙන ඇති. ඒකේ අඩුවක් තිබුණොත් ඒක සිත දකින්න ප්‍රායෝගික වෙනකොට අර පටලැවෙන්න පුළුවන් තැන් එනවා. අර අතනින් තමයි ඒක එන්නේ. මොකද එයා ඊට පස්සේ දැන් දැන් එක ෂනේ මේ ෂනේ විතරයි කිය දැන් මේ ෂනේනේ මේ ෂනෙන් එහා නෑ එතකොට මේ ෂණ සම්පත්තිය කියන්නේ එතකොට මේ ෂණයක්වත් මේ සිත පවතින්නේ නෑ කියන එක හැබැයි මේ ෂනේ තියෙන එකත් ඇත්තක් නෙමෙයි කියන එක නෑ නෑ ඔන්න ඔතන අතිශයින් ගැඹුරුයි අපි අපි සාමාන්‍යයෙන් අපිට දැනෙනවා වගේ ඒක අපේ හිත හරි වේගවත් කලබලයි ඒ කියන්නේ විස්තර ස්වභාවයක් තියෙනවා ඒක නිසා තමයි සමතෙත් මෙතන වැදගත් වෙන්නේ 100 සිහියත් මේ හොඳ ඉක්මීමක් තේන්නත් ඕනේ. ඒක නිසාම තමයි සී පරමන්තපෝ කියලා තමයි ගොඩක් වෙලාට පෙන්නන්නේ ධර්මයේ. ඒ කියන්නේ මෙතන මේ මේ ෂනේ මේ ෂණයෙන් එහා නෑ කියනකොට මේ ෂණෙත් අපිට පොත දකින හිත පොත කියලා දෙයක් බාහිර නැති බව. ඕකේ ඉන්නේ අපිට අර මුලින් දැනගත්තා මේ શબ્දයක් තියෙන්නේ කියලා. මේ මෙතන හැඩතල අර අම්මගේ හැඩතල එනකොට අම්මා කියන શબ્ද එකතු වෙන එක ඇහුණනේ. අපි දැන් පැහැදිලි කරනවා. ඔව් ගොඩාක් දේශනාවල ඒක ඒකේ හේතුව ගොඩක් අයට ඒ සිත හැදෙන හැටි පෙන්වන්න තමයි ඒ කියන්නේ. එතන මේක අවිඥානික නෑ ඇත්තටම. ආත්මීය කතාවක් නෙමෙයි ඇත්තටම. ඇත්තටම මෙතන තියෙන්නේ පැට්‍රිකලි මෙතන තියෙන්නේ සබාධාවක්. මෙතන තියෙන්නේ සවිඥානික ආත්මීය කතාවක් නෙමෙයි සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක ඒ කියන්නේ ඔටෝමැටිකලි මේ සිද්ධ වෙන මේ චිත්ත නියාමයක් සිද්ධ වෙනවා. ඒ නියාමනයේ වෙන හැටි. ඒක ඒක ඇවිල්ලා භෞතික න්‍යායක්. ඒ කියන්නේ ඒක දැන් අපි අපිට දැනෙන්නේ මේක ආත්මීය වගේනේ. එහෙම දෙයක් ඒ වුණාට නෑ. නමුත් ඒක කටින් කිව්වට කාටවත් තේරෙන්නේ නෑ. මොකද මේක ඇත්ත වෙලාවම තමයි අපි ඉන්නේ. අපි මේක අපිට කිසිම වෙලාවක කොච්ච දැන් ඕක ඕක ඇත්තටම ප්‍රත්‍යක්ෂ වෙන එක තමයි නිවන නිවන් දකින්න එක. ඕක ඇත්තටම ප්‍රත්‍යක්ෂ වීමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මෙතන දැන් පුංචි දරුවා ඔබ ඉපදුණු තැනට ගියාම ඔබතුමා ඉපදුණු ඔයකට මේව ගෙනාවේ නැහැනේ එකක්වත්. එන්නේ නැහැ. ඒ මේක ඇලිලා බුදුන් වහන්සේම පෙන්නනවා ඇසේ උපතයි මහණෙනි උපත කියලා. සලායතනවල උපත කියලා පෙන්නනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ ජාති ධම්ම සූත්‍රයේ තියෙන සංයුත්තනිකාය හතරේ අපිට මතක ඇරෙයිද? ඒකේ පෙන්නනවා පැහැදිලිවම ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති කිය. ඉන් එහා ජාතියක් බුදුන් වහන්සේ පනවන්නේ නැහැ. මේ බුද්ධ විෂය බුද්ධ විෂය අතින්තය වගේ. කියන්නේ මේ මේ මේක කාටවත් අභිභවා යන්න බෑ. ඒ කියන්නේ ආයතනයක් නැතුව අපිට පේන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ ආයතනික ක්‍රියාවලිය මස්ස හැ නෙමෙයි. මෙතන ආලෝකයක් තිබ්බොත් නේ අපිට පේන්නේ. ඔව්. එතකොට ආලෝකයක් නැත්තම් පේන්නේ නැහනේ. ඔව්. එතකොට අනිවාර්යයෙන්ම මේ පේන එක ආලෝකයට අයිතිනේ. කාටවත් නැහැ කියන්න බෑනේ. ඔව්. එහෙනම් දැන් හිතක් මේක ඇඟ ඇතුලේ තියෙනවා නම් අන්ධකාරය පේන්නේ නැහැ. දැන් හිත තියෙනවානේ. ඇසකුත් තියෙනවා හිතකුත් තියෙනවා. මස් ඇහක් තියෙනවනම් හිතකුත් තියෙනවනම් ඇයි අපිට හැමතිස්සෙම පේන්නේ නැත්තේ? ඇයි අපිට මේ මේ ආලෝකයක් මොණි පේන්නේ? එහෙනම් මේක ආලෝකය නම් මේක ආලෝකෙට මේ මේ ආලෝකෙට අයිති මේ පේන හිතෙන් කොටසක්. නෑ කියන්න බෑ. ඒ ප්‍රසාදවත් වීමක් කියන සිස්ටම් එක ඔතනින් පටන් ගන්නවා. ප්‍රසාදයක්. දැන් ආලෝකයට කණ්ණාඩියක් ඇල්ලුවම දිලිසෙනවනේ. ස්පාක් වෙනවා. මෙන්න මේ සිස්ටම් එක තියෙන්නේ. ඔය චක්කු ප්‍රාසාදය කියන එක ඔතන තියෙන ප්‍රසාදයක්. ඕක ඕක ස්පාක් වීමක් තියෙන. ඒකම චක්කු ප්‍රාසාදය කියන්නේ ප්‍රසාදය කියන්නේ ප්‍රාසාදය කියන්නේ ස්පාක් එක තමයි. ඒක හටගෙන නිරුද්ධ වෙන. ඒක මේ ස්පාක් වෙනවා කියන්නේ දැන් වයර් එකක් අර කරන්ට් එක වදිනකොට ස්පාක් වෙන්නේ ෂෝට් වෙන්නේ. අන්න ඒ වගේ මෙතන ස්පාක් වීමක් වෙන්නේ වෙන දෙයක් නැහැ. මේක ආලෝකයට ස්පාක් වෙනවා. අනිත් එක තමයි ශබ්දෙට ප්‍රසාද වෙනවා කර්ණ සංක පටලේ. පටලේ හෙල්ලෙනවා දැන් අහස විදුලි කොටනකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ එළිය අම්මාගෙන සද්ද එනකොට මෙතන කරසංග පටලේ ඒ සද්දේ කම්පන කම්පණය වෙනවා එළිය මොන සද්දයක් ආවත් කම්පණය වෙනවා ඒක නිසා තමයි ඉපදෙන දරුවා අපි කියන්නේ ඇමරිකාවට ගෙනිච්චොත් ඒ සද්දේ මද ඉපදෙන දරුවා චීනයට ගෙනිච්චොත් ඒ සද්ද වෙනයි ඒක අපිට දන්නේ නැහැ හැබැයි ඒ සද්ද නෙමෙයිද එතකොට මේ රූප වලට ගැට ගහලා තියෙන්නේ දැන් ඔබතුමියට ඔබතුමාට ඉස්සරහට එන හැඩතලයට අම්මා කියන ඒ රූපේ ගැට ගැහුණට අපි ඊට පස්සේ කියනවානේ ඔබතුමාගේ යාළුවෙකුට දැන් ඔබතුමාට දුරකථනයක් කෝල් එකක් දීලා අම්මා කිව්වොත් ඔබතුමාගේ අම්මාව සිහි වෙනවා. ඔබතුමාගේ අම්මාගේ රූපේ එනවා. අම්මා කියනකොටම ඒ શબ્දෙට රූපයක් එනවා. ඔටෝමැටිකලි එනවා. ඕක තමයි හිත කියන්නේ. දැන් ඔබතුමාගේ යාළුවෙකුට අම්මා කියලා කිව්වහම ඔබතුමාගේ අම්මාගේ රූපේ එන්නේ නැහනේ. එතකොට එන්නේ ඒ ඒ යාළුවාගේ ගැට ගැහුණු රූපේ. එතන ඒ අම්මා කියන શબ્දෙට ගැට ගැහුණු ඒ යාළුවාට රූපයක් තියෙනවා. ඒ රූපේ එනවා. එතකොට මේ රූපෙට શબ્දෙ ගැට ගැහෙනවා කියන සිස්ටම් එක. මේක විද්‍යාගාරවල පවා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජපානයේ ওই ගස්වල සෙන්සර්ස් දාලා ඔක શબ્ද දැම්මම සෙන්සර්ස් වලට ඒක දැනෙනවා. එතකොට ගහට නැහැ කියන්න බෑ. ඒක තමයි ගහ ඔය නිදි කුඹාගස් ඔය ඉර බහින වෙලාවට කොළ හැකිලෙන්නේ. ඔය බාඳුරා වගේ ශාක සත්තුන්ව ගිලින්නේ. දැන් ඔය ඇවිල්ලා අපි ආත්මයක් පණවන්නේ නැහැ ඒ උනාට ගහට. හැබැයි ගහ ප්‍රභා සංස්ලේෂණය කරනවා. ඒ කියන්නේ ගහ උස්ම ගන්න. හැබැයි දැන් ගහ පෘථිවිසාරයේ මේ ක්‍රේෂණාලික අවස්ථේ ඇතුළට උරාගෙන ගහ විශාල දැවැන්ත සෛල හදාගෙන ලොකු වෘක්ෂයක් හැදෙනවා. දැන් අහේ තියෙන සිස්ටම් එකම අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි අපි කෑම දිරවන්නේ හිතලා නෙමෙයි අපේ ඇඟේ ලේ ගමන් කරන්න හිතලා නෙමෙයි ඔය කෘත්‍යයන් දෙකේ අතර වෙනස කම්පයර් කරාම තේරෙනවා මේ දෙකම එකයිනේ කියලා එතකොට තේරෙනවා එහෙනම් ඒකටත් ආත්මයක් පණවන්න එපයි කියලා. එහෙනම් එතනටත් දැනෙනවා නම් අර අර බාඳුරා වගේ ශාකේ ඒ වගේ ගිලින ඒවාත් තියෙනවා නම් එතනත් ඒ ආහාරයට සත්තුත් ගන්නවා නම් එතනත් එතකොට මේ ඔය ආලෝකයට එහෙම නිදි ගන්නවා වගේ නම් නිදිගුම් භාෂාවක් වල මේ ඇයි ආත්මයක් පණවන්නේ නැත්තේ ප්‍රශ්නේ එනවා. දැනෙනවද මේ කියන එක? ඇත්තටම මේ සිස්ටම් එකේ තියෙන්නේ මේ සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකේ මෙතන තියෙන එක තමයි මෙතන සිද්ධ වෙන විශේෂ කෘත්‍යයක් තමයි මේ චිත්ත නියාමයේ ඇතුලේ මේ ශබ්දේ මේ ශබ්දේ ඇත්තටම දැන් අපි කතා කරන්නේ මේ සෝතේ සෝතාපන්න වෙනවා අනුසෝත පටිසෝත ඔක්කොම සෝත සෝත කියන්නේ දැන් කනනේ කනට එන ශබ්දේ කියන්නේ හොඳට බලන්න ශබ්දේ කියන්නේ ඇත්තටම ධොනියක් නේ ඒ කියන්නේ ඒක වේගයක් නේ ශබ්දේ තුල ඇත්තටම තියෙන වේගයක් හොඳට බලන්න මේ මේ ශබ්දේ තුල තියෙන ප්‍රවාහයක් ගැලීමක් ඒ ගැලීමක් තමයි සෝතේ කියන වචනේ තේරුම. සෝතේ. සෝතේ ඒ කියන්නේ ගැලීමක්. මේ ගැලීමක් තමයි වේගයක්. ඒ කියන්නේ ඒ ඒ ස්වභාවය තමයි මේ මේ શબ્දයක් කියන අපිට මේ શબ્දෙට හේතු වෙලා තියෙන්නේ. දැන් මෙතන තියෙන දෙයක් ඒක අපි ධොනිය කියලා කියන්නේ. එතකොට මෙතන මේ ආලෝක හැඩතලයට શબ્ද ගැට ගැහිච්ච එක කොච්චරද කියනවා නම් එතන ඒ ඒ මොහොතේ ඒ ෂනේ එතන ගැට ගැහිච්ච එක ඊගාවට ආයිමත් කොයි මොහොතේ ඒ ඒ ඒ ඒ ශබ්දාවත් අර ගැට ගැහිච්ච එක එනවා කියන එක. අර අර රූපාවත් අර නාමේ එනවා කියන එක. අතර මේක මේක අපි මේ සරල කරලා කතා කරන්නේ. ඒ කියන්නේ මේක ඊටාම මේ න්‍යායාත්මකව තින්නන් සංගති පස්සෝ කියලා චක්කුංච පටිච්ච රූපේච්ච උප්පච්ච චක්කු විඥාන තින්න සංගති පස්සෝ කියලා ස්පර්ශය ඇදෙන ඇති මේ කියන්නේ. හැබැයි මේ පැහැදිලි කරන පැහැදිලි කිරීම මේ 10න් පංගුවට සරල කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සාමාන්‍ය නිකන් ගොවියෙකුට ගෙදර කුස්සිය අම්මා කෙනෙකුට එහෙම නැත්නම් පුංචි දරුවෙකුට අවුරුදු 7 දරුවෙකුට තේරුම් කරන්න පුළුවන් විදිහට ධර්මයේ මේ හරිම සරල කරලා කියන්නේ මෙතන රූප කලාප සුද්දාස්ත්‍රක වලින් එකතු වෙන්නේ. ඇත්තම කිව්වොත් බුදුන් වහන්සේ දික්ට සුතමුත කියලා කඩනවනේ. කොටස් ලේසි කරනවනේ. ඒ කියන්නේ මෙතන වැඩියෙන්ම අපිට පේන්නේ වර්ණයයි ශබ්දයයිනේ දැනෙන්නේ වැඩියෙන්ම. අපිට ගන්ධනුත් අම්මාව සිහි වෙනවා. අර ඔබතුමා කිව්වා වගේ තමයි. ගන්ධෙනුත් මේ දේවල් එනවා. නමුත් අපිට දිට්ඨ සුත පැහැදිලි නිසා අපිට මේ දෙක ප්‍රකටයි. ඒ නමුත් මෙතන වර්ණ ගන්ධ වර්ණ ගන්ධ රස ඕජා කියන්නේ શબ્දනේ. එතකොට මේ ආයතන අපේ මේ ප්‍රසාද පහ දොරටු පහක් වගේ. දොරටු පහකින් අපි අපි සාමාන්‍යයෙන් අර නගරයට ඇතුල් වෙන දොරටු පහ කිං සුඛසම සූත්‍රයේම එහෙම පෙන්නනවා. එතකොට මේවා තමයි ඔබ්සර්ව් කරන්නේ. ඒ කියන්නේ ඇතුළට උරා ගන්න බාහිරේ තියෙන දේ බාහිර යමක්ද ඇතුළට උරන්නේ ඒක එකතු වෙනවා සම්පටිච්ඡන්න කියනවා කියන්නේ ඒකයි ඒක එකතු වෙනවා ඒක එකතු වෙලා ගුලියක් වගේ ඒක ඝන වෙනවා අර සංඥා මේ සංඥානේ දැන් දැන් මතන ලොකු ගැඹුරු ධර්මයක් තියෙනවා ඔබතුමා ධර්මය අහන්නේ නැති කියලා අපි හිතනවා නමුත් අර පරණ දේවල් වලට ගියොත් තමයි අර පැහැදිලි කරපු මුල් අවස්ථාවට ගියම තමයි මේක සිත ඇදෙන හැටි තමයි මේ පෙන්නන්නේ මෙතන සිස්ටම් එක හැදෙන හැටි තමයි පෙන්නන්නේ මෙතන ආත්මයක් නැති බවයි මේකෙන් එළි වෙන්නේ කියලා හිත හැදෙන හැටි දැක්කම තේරෙනවා දැන් බාහිර බාහිර ඇත්තටම පොත කියලා දෙයක් තියෙනවා. මහ භූත බාහිර දැන් මැටි ටික අපි කියනවා මැටි ටික එක අල්ලයකට තිබ්බම අපි කියනවා මල් වාස් එකක්. තව හැදයකට තිබ්බම ඒක මුට්ටියක්. තව හැදයකට කියනවා කාලයක්. තව හැදයකට කියනවා පිඟානක්. තව හැදයකට කියනවා කෝප්පයක්. නමුත් අලියෙක් වගේ සතෙකුට මේ මැටි විතරයි පාගගෙන යනවා. ඒ එයාට වෙන අදහසක් නැහැ. දැන් මේ ඇත්තටම මේ මැටි ටිකක් නේ තියෙන්නේ. මැටි ටික එක එක උෂ්ණත්ව වලට රාස්නි වලට මේක හයි කරලා තියෙනවා ඝන කරලා තියෙනවා අපි නම් දීලා තියෙනවා හැඩතල වලට ඒ හැඩතල වලට නම් දීම ඒ මුලින්ම පොඩි දරුවා දැන් දන්නේ අම්මාගේ ඒක වගේමනේ මොන්ඩිසෝරි යනකොට මේ රතු පාට මේ කහ පාට රෙඩ් බ්ලූ යෙලෝ ඔක්කොම මොන්ඩිසෝරි උගන්වනවානේ ඒක සිද්ධ කරලා තියෙන්නේ බලනකොට අර හැඩතලවට ශබ්ද දෙන එකනේ ඒකමනේ සිද්ධ වෙන්නේ දැන් කම්පියුටරේට දත දානවා වගේ අර 60 තලයි එකතු කරපු එකමනේ අපි කරලා තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ ওই શબ્දේ ඔය ඔය එකතු වෙන එක. ඒක බාහිර නෑ කොහොමද? දැන් බාහිර කොහෙවත් නැහැනේ ඔය ඔය 60 තලයට શબ્ද එකතු වෙච්ච එකක් බාහිර කොහෙවත් නැහැනේ. දැන් වෙන කෙනෙක්ගෙන් අම්මා කියලා කිව්වම එයාගේම මතක් වෙන්නේ එයා එකතු කරපු සංඛාර වෙනස්නේ. ඔව්. දැන් ඔබතුමා එකතු කරන සංඛාර වෙනස්නේ දැන් ඔබතුමාගේ අම්මා නෙමෙයි එයාගේ අම්මා. ඔබතුමාගේ තාත්තා නෙමෙයි එයාගේ තාත්තා. ඔන්න ඔය වගේ තම තමන් හදාගන්න සංකාර ලෝකයක් තියෙනවා. අද ඒකෙන් පිරීලා තියෙන්නේ. ඒකේ කොච්චරද කියලා හිතාගන්න බැරි තරම් අපි එකතු කරලා තියෙන්නේ. දැන් එකතු කරපුවා තමයි දැන් මේ තාම දැන් අපිට දැන් ඔබතුමා එළිය බැලුවොත් එහෙම ඔබතුමාට શબ્දයක් නැති එකක් දැන් නමක් නැති එකක් නැහැ. දැන් අපි ඇසුරු කරන්නේ නමක් නැති එකක් නැහැ කියන එක ඇත්තක් නෙමෙයි. ඒ කියන්නේ හේතුව අපි ඉන්හිහා දෙයක් දන්නේ නැහැ. නමුත් අපිට ඉන්හිහා දේවල් තේරෙනවා. ඔය ඔබතුමා වටයක් ඔළුව කරකවල බැලුවොත් නම් නැති දේවල් තිබ්බට ඒවා ඒවට ඒවට අර අරමුණු වෙන්නේ දැන් අරමුණු වෙන්නේ සංඛාර. සංඛාරකයන් නම් තියෙන ඒවා. අපි කියනවා මේ හැම දෙයකම නමක් තියෙනවා කියලා. ඒතර අපි ජීවත් වෙන්නේ ඔතන සංඛාර නිසා. නමුත් ඉන්හියා අපිට දැන් බිත්තියක් පේනවා. නමුත් මේකේ ගල්වැලි සිමෙන්ති පේන්නේ අපි හිතන්නේ නැහැ. නමුත් එතන ඇත්තම තියෙන ගල්වැලි සිමෙන්ති. ඔය ඔය වගේ තමයි අපි අර අර රූපෙට දාගත්ත නම තමයි අපි අපි ඒකෙන් ලෝකයක් හදාගෙන ඉන්නවා. එහෙම ලෝකයක් කොහෙවත් නැහැ. නැහැ. දැන් ඇත්තටම දැන් ඉංග්‍රීසි ජාතිකයෙක් දැන් ලංකාවට ආවොත් එහෙම අපි කිව්වොත් එහෙම මේ සිංහල භාෂාවෙන් ඔය කනවා බොනවා ඒ මේ එයාට තේරෙන්නේ නැහනේ. ඒකට හේතුව එයාට හැඩතලට ඒ શબ્ද වලට හැඩතල නැහැ. අපි අපේ මෙතන මේ මේ සිස්ටම් එක බැලුවහම මේක ඇත්තටම ආයතනික ක්‍රියාවලියක් මැෂින් එක සිස්ටම් එකක් සිංහලෙන් කියනවා ආයතනික ක්‍රියාවලියක් ඒක අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ මේක මේක සිස්ටම් එකක් තියෙන්නේ කියන එක. ඒ කියන්නේ මෙතන මේ මේ අපි අඳුර ගන්න ඕනි මේ සංඛාර ලෝකේ දැන් අපි ටීවී එක බලාගෙන අපි අඬනවා කියන්නේ ටීවී එකේ කොහොමද මොකුත් නැහැ. එතකොට එතන යනවා හැඩතල ටිකක්. ඔබ දැන් වර්ණ හැඩතලනේ. ශබ්ද ස්පීකර් සමහර ටීවී ටීවී වල දැන් එළියේ තියෙන්නේ. ඒ වෙලින් තරකින් ශබ්ද දෙනවා. වෙනින් තැනකින් වර ටිකක් දෙනවා. අපි හිත ඇතුලෙන් ওই දෙක එකතු කරලා අපි දුක් විඳිනවා, සැප විඳිනවා. අපි සින්දුවක් අහලා hina වෙනවා. අපිට සතුටක් දැනෙනවා. අපි බලමු මේක කොහෙද තියෙන්නේ. මේව එළියේ නැහැ. බලනකොට අපි සංඛාරා මේ මේ චිත්ත ලෝකේ කොච්චරද කියනවා චිත්තේන නියති ලෝකේ. බුදුන් වහන්සේ ඒකනේ කියන්නේ නතේ කාමායන චිත්‍රායන ලෝකෝ පුරුසස්සකාමෝ සංකප්පරාගෝ කියලා මේ පුරුෂයාගේ සිතේ හැටගත්ත සංකල්පමය සංකාරමය ඒ සැප දුක නැමැති කාම අදා ඒක නෑ බාහිර කියන චිත්‍රේ. ඒක ඉතින් බාහිර එතකොට අපි මේ බොරුවක් නේ බාහිර තියෙනේ ඔක්කොම බැලුවා අපි හිතේ ඇතුළේ ඉන්නේ. ඒ ඒකත් හරියට නිකන් අර දැන් අලුතෙන් ගේම් ඇවිල්ලා තේනවානේ අර අර අර ෆීචර්ස් ගන්න වෙනස් කරලා අර 7D අර 3D 4D 7D කියලා අර අර නිකන් චිත්‍රපටි හෝල් වලත් අර ත්‍රිමාණක ළඟටම එනවා වගේ පේන එකක් තියෙන්නේ. එහෙම එකක් වෙන්නේ නැහනේ ළඟට කවුරුත් එන්නේ නැහැ. අපි වගේ මායා ලෝකෙක අපි ඉන්නේ. අපි මේ දැන් කණ්ණාඩියක් දානවා දැන් ගේම් අපි දැක්ක ගේම් වල අර ජපානයේම අර අර කොමා වගේ අසනීපේ ළමයින් එහෙම විකෘති වෙන්න හේතුවක් තමයි ළමයින්ට සැබෑ ලෝකෙට අවදි වෙන්න බැරි වෙලා තියෙනවා. මොකද මේ කණ්ණාඩිය දැම්මට පස්සේ ඒ ළමයිගේ ඇඟ දරදඩු වෙනවා අර කන්දෙන් පල්ලෙහාට වැටෙනවා වගේ දැනෙනවා අර කණ්ණාඩිය ඒ උනාට දාලා තියෙන මුකුත් එළිය සම්බන්ධයක් නැහැ ඊට පස්සේ. තනිකර අරකින් දෙන්නේ තනිකර අරකින් දෙන්නේ අර අර ඊයර්ෆෝන් එකේනොයි අර කණ්ණාඩියෙන් දාන ඒ ඇතුලේ පෙන්නන ශබ්දයි ඔක්කොම දීලා තියෙන්නේ. දැන් ඇත්තට පුටුවක වාඩි කරනවා පුටුවක් කරකිනවා අර අර අර අර පෙන්නන අර ෆිල්ම් එකේ විදිහටම. මෙයා ෆිල්ම් එක ඇතුලට බහැලා ඉන්නේ ඊට පස්සේ. ඒ ෆිල්ම් එකේ පෙන්නන චරිතයකට මෙයාව දානවා. දාලා මෙයා ඊට පස්සේ චරිත බවට පත් වෙනවා. ඊට පස්සේ ඒවා මිනි මරන්නේ, ගහගන්නේ, කපන්නේ, කොටන්නේ ඔක්කොම මෙයාමයි. මෙයාට අදාහ ගන්න බෑ. මොකද ඇත්ත වගේම දැනෙනවා. ඒ ඒක අපි දැක්කා ඒ ෆිල්ම් එකේ එළියෙන් ඒ ළමයින්ට වෙන දේ පෙන්නලා ඒ ළමගේ අතපහවත් අරදඬු වෙනවා. අර ෆිල්ම් එකේ යන දේ ඒ විදිහටම එළිය ඉඳන් කරන්න යනවා. අර බාහිරුත් මිනිස්සු හතර පහ දෙනෙක් ඉන්නවා මෙයාව අල්ලගන්න. මොකද අර සීට් එක ඇතුලේ මෙයා දඟලන දැඟලිල්ලට සීට් ටිකක් කඩාගෙන යන්න පුළුවන් විදිහට යට ආවේගය එනවා. Mm-hmm. අර අර ගහගන්න ඒවා ඇත්තටම එයා එයා ඇත්ත වගේම කරනවා අර මේ සෙන්සර්ස් වලින් කරන්නේ. ඒ කියන්නේ මේකේ අර අපි දත්ත ඔබ්සර්ව් කරන ගන්නේ කරන්නේ. අරක මේ කණ්ණාඩිය දැම්මට පස්සේ කළුම කළු පාටට එයාට රෑ රෑ දවල් ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා. දැන් මේ වගේ මැතමැටික්ස් ලෝකයක්. ඒ කියන්නේ සින්තටික් ලෝකයක්. ඒ කියන්නේ මේක මායා ලෝකයක්. අපි මේ දකින්නේ ඇත්තක් නෙවෙයි කියන එක. Mm-hmm. අපි සිත ඇතුලේ මේ මනෝමය ලෝකෙක ඉන්නවා කියන එක. අපි හිතනවා දැන් එළියේ ගෑල් ළමෙක් රූපේ පේනවා ලස්සනයි කියලා. අපි හිතනවා ඊට පස්සේ දැන් යාගේ අත ඇල්ලුවොත් මේ යාගේ අත අල්ලගෙන කියලා. දැන් ගොඩක් වෙලාවට ඔය ඔය වගේ සිද්ධි ගොඩාක් තියෙනවා දැන් දැන් දැන් දැන් කලුවරේ ලයිට් ගියොත් එහෙම දැන් බිරිඳත් එක්ක හරි හිටියොත් හරි අපි හිතනවා රූපයක් ගැන හිතාගෙනයි යල්ලන්නේ. නමුත් අතර දැනෙන තදගතිය. නමුත් එහෙම දෙයක් නැහැ. ඇත්තටම වෙන කෙනෙක් හිටියත් අඳුරන්න බෑනේ කලුවරේ. තදගතිය විතරයි අතර දැනෙන්නේ. මෙන්න මේ වගේ මායාවක් මේ සිත ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇත්තටම මේක ඇත්තටම ගන්න පුළුවන්. මේ අපි අපි එළියට මේකෙන් ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ අපි හිතනවා. අපි හැම එකම අපි අපි එළියට ඇවිල්ලා නැහැ. අපි ඉන්නේ මනෝමය ලෝකයක. අපි මේ චිත්තෙන් නියති ලෝකේ කියන්නේ අපි ඇත්ත. දැන් විද්‍යාව කියන්නේ අවිද්‍යාව තියෙනකන්නේ අපි මේ ඔක්කොම අවිද්‍යාවෙන් මිදෙන්නනේ මේ සේරම ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ මූලික સિદ્ધාන්තය බැලුවොත් ධර්මයේ තුල තියෙන්නේ අවිද්‍යා අශේෂ විරාග නිරෝධෝ. ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධ වුණොත් තමයි මේ නිරෝධය එන්නේ. ඒ කියන්නේ නිවන එන්නේ. නිබ්බාන තියෙන එතන. එතකොට මේ අවිද්‍යාව තියෙන තාක්කල් අපිට මේ සත්‍ය තමයි අපිට අවසානයේ මේ සත්‍ය තමයි මේ මේ හම්බෙලා තියෙන්නේ. අපි මේ ඉන්නේ මායාවක මේ ඉන්න බොරුව තමයි මේකෙන් අපි ඇත්තටම අවදි වෙන්නේ. දැන් මෙතන මායාවෙන් අවදි වෙන එක තමයි ඔබතුමා කිය ඔබතුමා අවසාන සාකච්ඡාවලදී ඔබතුමාට අහන්න ලැබෙන මොහොතට අවදි කියන වචනේ. ඒක අහන්න ලැබෙනවා. ඒතකොට මොහොතට අවදිය කියන වචනේ අතිශයින් ගැඹුරු ගැඹීරයි. ඒකට හේතුව තමයි දැන් මේ සිතුවිලිනේ මේ ඔක්කොම සංඛාරා කියන්නේ. සිතුවිලි. දැන් ඒතකොට බාහිර පොත කියලා දෙයක් නැහැ. දැන් හිතකත් භෞතික පොත් කියලා දෙයක් තියෙන විදිහක් නැහැ. නැහැ. හිත ඇතුලේ පොත් කියලා භෞතික දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒතකොට බාහිරත් එහෙම එහෙම අපිට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ දැන් අපිට මේ පේන අරමුණ කොහොමද? දැන් ඇවිල්ලා නැතිලා යනවා. ඇවෙන්නේ එන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැති එකක්. නෑ. ආ. මේක හරි පුදුම හිතෙන අර අරමුණට වෙන දේ බැලුවා අර මේක ශුන්‍යයි. අපිට මේ අවබෝධයක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂතාවයකට ඇති වෙනවා. බාහිර අපි හිතන දේ ඇත්තටම අපි බාහිර අපි හිතන ලෝකේ නෙමෙයි අපි ඉන්නේ කියන එක. ඔව්. අපි ඇත්ත ලෝකේ නෙමෙයි ඉන්නේ කියන එක. අපි හිතනියක් දකින්න වගේ වැඩක් තියෙන. ඒ කියන්නේ දැන් පොත කියලා බාහිර දෙයක් නැත්තම්. ඒ මහ භූතනම්. අපි දාගත්ත නමක් නා. ඒ නම ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් නා. දැන් ওই කොරෝනා කියලා දැම්මානේ ඊට පස්සේ කොවිඩ් 19 කිව්වනේ ඒක ජපාන චීනෙන් දැම්ම කොරෝනා. ඊට පස්සේ යුරෝපෙන් දැම්ම කොවිඩ් 19. ඊට පස්සේ දැන් ඇල්ෆා බීටා එක එක නම් මේක දානවා. මේ දානිය වෙනස් කරනවනේ. මේ වෙනස් කරන්න පුළුවන්නේ. ඒතකොට ඒ නම් වල ඇත්තක් නැහැ. නැහැ නේද? පොත කියන නමෙත් ඇත්තක් නැහැ. එතකොට මේ අපි දැන් අපේ රූපෙ දිහා බලන්නේ කණ්ණාඩියෙන්. දැන් පොත ඇත්තක් නෙමෙයි නං මේ රූපෙත් ඇත්තක් නෙවෙයි. ඔව්. එතකොට අපි ඒකත් අපි හිතන එකන්නේ තියෙන්නේ. දැන් පොත කියලා අපි හිතන එකන්නේ තියෙන්නේ. මේ අපේ රූපේ කියලා අපි හිතන එකන්නේ තියෙන්නේ. අපි කණ්ණාඩිය ගාවට ගිහිලා කොණ්ඩේ පීරලා ෂර්ට් එක ඇඳගෙන කලිසම ඇඳගෙන මේ මේ විදිහට මේ හොඳ ජීවිතයකට ඉන්න කෙනෙක් කියලා හිතින් හදාගෙනයි එළියට බහින්නේ. ගෙදරින්. උදේ. ඊට පස්සේ අපි හැමතිස්සෙම අපි රූකඩේ වගේ හිතාගෙන ඉන්න අර ලස්සන කෙනා තමයි දැන් ඉන්නේ කියලා. ආ. අපි හිතාගෙනයි ඇවිදින්නේ. දැන් ඇත්තටම අපි දැන් කකුල දිහා බලාගෙන ඇවිදින්නේ නැහැනේ. අපි හිතාගෙනනේ ඇවිදින්නේ. ඔව්. ඒ ඒ වගේ දැන් මේ මේ මේ අපේ මේ හිතට සම්බන්ධ නැහැ මේ මේ මේ එකක්වත් කියලා පේනවා. ඒ කියන්නේ බාහිර මේ එකක්වත් හිතට සම්බන්ධ හිත කියන්නේ දැන් අර සංඥා ඇසුරු කරන්නේ. ඒ හිතට එන්නේ සංඥා ටිකක්. ඒ හිත ඇසුරු කරන්නේ ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා. සංඥා මේ සංඥාවක් තමයි මේ හිත ඇසුරු කරන්නේ. දැන් හිතට වතුර තිබහා එනවනේ. දැන් දැන් ওই වතුර දැන් දැන් අපේ දැන් ආමාශය ඇතුලේ මේ ඔක්කොම වේලිලා යනවනේ වතුර තෙත ගතියක් නැත වෙනකොට. එතකොට තිබහක් ඇති වෙනවනේ. එතකොට ඒක දැවිල්ලක් එනවනේ. පිච්චෙන ස්වභාවයෙන් 10ක් වෙන්නේ. තේජෝ ධාතුව තියෙන දැවිල්ලක් එන්නේ. ඒකට ඒතර දෙන සංඥාව තමයි දැන් මේ දැවිල්ලට අර මුලින් ඉඳන් දීපු සංඥාවක් තියෙනවා තිබහයි කියලා. ඒ වචනේ අපිට දීලා තියෙන්නේ. නැත්තම් පොඩි ළමයි ඉපදිච්චම තිබයි කියන්නේ නැහනේ. එහෙනම් අම්මා කියා ගන්න බැරුව කොහොමද තිබයි කියන්නේ? ඔය වචන අපිට පිටලා තියෙන්නේ. එතකොට අපි දැන් ඒ දැවිල්ල එනකොට කියනවා තිබයි කියලා. ඊට පස්සේ අපි අපි වතුර හොයන්න යනවා. ඊට පස්සේ දැන් දැන් එතකොට මනෝවිඤ්ඤාණයෙන් තමයි මේ සේරම වෙන්නේ. මනෝවිඤ්ඤාණය තමයි චක් විඤ්ඤාණයට ඊට පස්සේ දෙනවා ආ වතුර බලන්න. ඒක වතුර වල අර කැමරාව වීඩියෝ කරනවා. ඊට පස්සේ කාය විඤ්ඤාණයට සිග්නල් එක දෙනවා අන්න අතන තියෙනවා යන්න ඕනේ. ඔය වගේ තමයි සිස්ටම් එක දැන් රොබෝ රොබෝ සිස්ටම් එකක් තියෙනවා. සංඥා ඔක්කොම මනෝවිඤ්ඤාණයෙන් අර අර අර හાર્ඩ් ඩිස්ක් එක වගේ CPU එක වගේ. අතනින් තමයි සිග්නල් එන්නේ මනෝවිඤ්ඤාණේ. දැන් වතුර තිබා වුණාට මනෝවිඤ්ඤාණයට මනෝවිඤ්ඤාණය වතුර බොන්න බෑනේ. හිතට වතුර බොන්න බෑනේ සරලව කියමු. දැන් හිතට තිබා වුණාට වතුර ටික දාන්නේ කටට. යන්නේ බඩට. ගාව පිටිපස්සේ එළියට යනවා. දැන් හිත වතුර බීලා නැහැ. දැන් හිතට අර ඒ වුණාට අර සංඥාව එනවා. දැන් තේජෝ ධාතුව නිවෙනවා වතුර ටික ඇතුළට දැම්මම සිසිල් වෙලා යනවා ආ දැන් ඇති කියනවා ඊට පස්සේ දැන් අර ඊට වැඩිය දැන් ඇතුළ සිග්නල් අර සංඥා සිග්නල් එක එනවා තද ගතිය සීතල උණුසුම සංඥා ටික එනවා මේ මේ මනෝවිඤ්ඤාණයට ඒකයි චිත්ත නියාමයේ තියෙන වැදගත්කම චිත්ත නියාමයේ තමයි ওই ටික පැහැදිලි කරන්නේ කාය විඤ්ඤාණය මනෝවිඤ්ඤාණයට සම්බන්ධයක් නැති බව මනෝවිඤ්ඤාණය මේ තීරණ ගන්න බව නමුත් ඒක කාය දැන් මේ චක්කු විඤ්ඤාණයට සම්බන්ධයක් නැති බව චක්කු විඤ්ඤාණය බාහිරට එන්න බෑ මනසට කියන එක. මේ ඇත්ත කතාව සරල. දැන් අපි තිබා දැන් බඩගිනි වෙන්නේ හිතට වුණාට හිතට බත් කන්න බෑ. අර වගේම අර යටින් එනවා අර ගෑස් එකට අර අර ඇසිඩ් එකට පිච්චෙන ස්වභාවයට බඩගිනි කියලා දැනෙනවා. ඊට පස්සේ කන්න හොයනවා. දැන් කෑම දානවා බඩට. නමුත් හිත බත් කාලා නෑ. නෝ හිතටනේ බඩගිනි වෙලා තියෙන්නේ. ඔන්න ඔය අවබෝධය ඇති වුණාම ඕනාට වැඩිය කෑම හොයන්නෙත් නෑ ඕනාට වැඩිය දක්වන්නෙත් නෑ මොකද දන්නව මෙතන තියෙන්නේ මේ මනෝමය සීන් එකක් කියලා. ඔය වගේම තමයි දැන් අපි හිතන කකුල කට්ටක් කරනවාම මේ කකුල කට්ටක් කරනවා කියලා. ඇත්තටම කට්ට ඇනිලා තියෙන එක තැනක. කකුල කියලා හිතන එක තව එකක්. කකුලක් කකුලක් තියෙනවා කියලානේ අපි හිතන් ඉන්නේ. ඔය වගේ මේකේ තියෙනවා මේ ඒ කියන්නේ දැන් කකුල කකුලට මෙහෙම වුණා කියන අපිට දැනෙන දුකක් එනවනේ. ඊට අමතරව දැනෙන එක වෙනයිනේ. දැනෙන්නේ එක්ක පොඩි අර දැනීමක්නේ. ඒ දැනීම නෙමෙයිනේ උනට අපි හිතන්නේ කකුලක් ගැනනේ. මෙන්න මේ වගේ දැන් අපි පොතක් ගැනනේ හිතන්නේ. නමුත් එතන තියෙන මහ භූතනේ දැන් මෙතන මෙතන බැලුවාම මේ මේ කතාවේ බැලුවාම මේ මනෝ මනස මේ මේක අඳුන ගන්න ඕනේ තැන තමයි මේ අපි මේකෙන් එළියට ඇවිල්ලා නැහැ මේ සංඥාවලින් එළියට ඇවිල්ලා නැහැ මනෝ සංඥාවල ඉන්නේ එතනින් එළියට ඇවිල්ලා නැහැ. හැබැයි මනසෙත් එහෙම දෙයක් නැති බව. ඔව්. එතකොට මේ සේරම ශුන්‍ය වෙනවා. අනිමිත්ත වෙනවා. නිමිති ඔක්කොම බොරු වෙනවා. ඔය පොත මේ මේක අඹගහ කියන්නේ කොහොමද? මේක නාගහ කියන්නේ කොහොමද? කවුද කිව්වේ අඹගහ කිව්වද අඹගහ කියලා නාගහ කිව්වද නාගහ කියලා ඔය අපිම කියන්නේ කොහොමද මේ මේ මේ නම් හරිද හරි අවක වැරදුනොත් මොකද වෙන්නේ? දැන් කවුරු හරි ඇවිල්ලා කියනවා නෑ. කවුරු තර්ක යන්නේ ගොඩක් ඒකනේ. සිතුවිලිත් එක්කනේ තර්ක යන්නේ. සිතුවිලිත් එක්කනේ අපි රණ්ඩු වෙන්නේ. සිතුවිලිත් එක්කනේ අපි මරා ගන්න. සිතුවිලි කියන්නේ මේ ඔක්කොම සංඛාරානේ හදාගත්ත ඒවානේ. ඒව ඇත්ත නෙමෙයිනේ. ද සිතුවිල්ලක් කියන්නේ නාමයකුයි රූපයකුයි තියෙන තැන. හොඳට දැන් රූපයක් නැත්නම් සද්දෙට එතන සිතුවිල්ලක් නැහැ. නෑ. අපි සිතුවිල්ලක සද්දෙකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. අතර පොත කියන රූපෙත් තියෙනවා පොත කියන શબ્දෙත් තියෙන්න ඕනේ පොත කියන සිතුවිල්ලක් තියෙන්නේ. ඔව්. හැබැයි සිතුවිල්ල කියන එක බොරුවක් වෙන්නේ දැන් හොඳටම තේරෙනවා මේ සිතුවිල්ල එහෙම දෙයක් නැති බව. බාහිර පොතකුත් නැති බව. මේ සද්දෙත් ඇත්තක් නෙමෙයි කියලා. ඔව්. ඒතකොට මේ හැම සිතුවිල්ලක්ම බොරුවක් වෙනවා. අපි හිතන අපි හිතන හැම දෙයක්ම බොරුවක් වෙනවා. ඔව්. එතකොට අපිට ප්‍රශ්නකුත් නැහැ කවුරු හරි බැන්නත් බැනුම් කියලා දෙයක් අපි ගාව තියෙන හින්දානේ අපි බැනුම් හදාගෙන ඉන්නේ. දැන් අපි බුදුන් වදින්න ගියත් ඉස්සරහා බුදු පිළිමයක් තියෙනවා කියලා S2 පියාගෙන හිතාගෙන ඉන්නවා. අපි ඉස්සරහ තියෙන බුදු පිළිම වඳිනවා කියලා හිතාගෙන. එතකොට අපි හිතට අපේ හිතේනේ තියෙන්නේ. අපි අපේ හිතටනේ වැදලා තියෙන්නේ. අපේ අර ස්කන්ධ කියලා කියන්නේ වේදනා සංඥා සංකාර කියන්නේ ඔය ඔය ඔය දැනෙන දැනීම ටික. මොක දැනෙන්නේ මොකක් හරිද? දැනෙන දැනීම තමයි වේදනාව. ඒක තමයි සංඥාව. සංඥා වේදනාව දැනෙන සංඥාවක් එපේ. හොඳට බලන්න. දැන් අපිට මොනවා හරි වේදනාවක් රස වේදනාවක් ආවද ඒක සංඥාවක්නේ. අපිට මොනවාරි වර්ණයක් આવත් සංඥාවක්නේ, શબ્දයක් આવත් සංඥාවක්නේ. ඒ වේදනාව තමයි දැනීම. ඒක තමයි සංඥාවෙන් තමයි හඳුනා ගැනීම. ඒක තමයි සංඛාරා කියන්නේ පෙර සද්දෙත් එක්ක මේක එන්නේ කියන්නේ. මේක මේ චිත්ත නියාමයේ කියන එක ඇවිල්ලා හරියට නිකන් අර ගිනි වලල්ලක් කරකිනවා වගේ. සංඛාරා කියන්නේ සංඛාරා කියන්නේ මේවා එකතු වෙන එක. දැන් ඔව් දැන් එකතු කරලා අපි අපි අපි දකින්න වාහනයක්. දැන් මේකේ තිබුණේ වර්ණ ටිකක් මේකේ තියෙන්නේ දැන් කොහොමද වාහනේ කැව ටික ඔක්කොම ගැලුවොත් එහෙම වාහනයක් නැහැ. නෑ සාමෝ බැලුවොත් භෞතිකව බැලුවොත් වාහනයක් නෑ. නෑ. අර ටික ඔක්කොම එකතු කරොත් නේ වාහනයක් එන්නේ. මෙන්න මේ වගේ ඇතුලේ ඇතුලේ තේරම ටික එකතු කරලා තමයි අපි දෙයක් හදාගන්නේ. අර අර රූප ටිකයි ගන්ධ ටිකයි රස ටිකයි ඔක්කොම ටික එකතු කරලා අපි හදාගන්න ගුලියක් වගේ. ඒක තමයි ඝන සංඥාවක් කියන්නේ. ඒක ඝන සංඥාව තමයි සුක්කුම වෙන තැන තමයි බුදුන් වහන්සේ පෙන්නන්නේ සංඥා නිරෝධයක් කියලා නිවන. මේ අපි පෙන්වන්න යන්නේ නිවන ඔය හැමතැනම පෙන්වන්නේ. ඒ කියන්නේ ඒක ලිහිලා තැන නිවන එනවා කියන එක. දැන් අපි මේ අපි හිතක් කියලා හදාගත්තා නම් යම්කිසි ඝණයක් එතන අපිට දුකක් තියෙනවා. පොතක් තිබ්බොත් ඒ පොතට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක කලින් තිබිච්ච පොතකට සමානයි කියලා හිතෙනවා එක්ක මේක අලුත් පොතක් කියලා හිතෙනවා එක්ක මේක බුද්ධාගමේ පොතක් කියලා හිතෙනවා එක්ක මේක වැඩක් නැහැ කියලා හිතනවා මේ මොකක් හරි වටිනාකමකුත් වෙනවනේ දැන් එනවා දැන් මේ වටිනාකමනේ අපිට තියෙන ගැටලුව මේකෙන්නේ අපි මේ දැන් දැන් ওই දැන් මේ අපිට අපිට ශක්ති ස්වභාවයක් ෂණිකව මේ මේ තියෙනවා කියන එකම තුල ශක්තියක් උපදිනවනේ. ඒ ස්පාර්ක්ෙම ඔන්න ඔතනයි මේකේ තියෙන රහස තියෙන්නේ. ඒ කියන්නේ ඔතනයි ඒ කියන්නේ මේ ශක්තිය ඉපදෙන එක. ඒක තමයි විඥාන ශක්තිය කියලා ගන්නෙ. ඒකම තමයි චිත්ත විඥානය කියලාත් ගන්නෙ. ඒක එතන ශක්ති ස්වභාවය ජෙනරේට් වෙනවා. අර ඒක තමයි අපි බයිසිකල් ඩයිනමෝ පෙන්නන්නේ. බයිසිකලේ පිටිපස්සේ අපි පොඩි කාලේ දැකපු බයිසිකලේ පොඩි චුම්බකයක් ගෑවුණා. ඒ චුම්බකේ කරකිනවා රෝදේ කරකිනකොට එතකොට රතු පාට නිල් පාට වාර දෙකක් ඇවිල්ලා ඉස්සරහ ලයිට් එක පත්තු වුණා. හැබැයි කොහෙවත් ඒ වෙලාවේ කරන්ට් එකක් තිබුණේ නැහනේ. බයිසිකලේ පදින්න ගන්නකම් කරන්ට් එකක් කොහෙවත් නැහනේ. නෑ. නමුත් යනකොටනේ දැන් කරන්ට් එක එන්නේ. අර කරකෙන්නේ පැයි. අර නොගැලපෙන දෙකක්නේ කරකෙන්නේ. දැන් ඔය කරන්ට් එක හැදෙනවා ගොඩක් ඔය ඔබතුමා දන්නවා ඒ න්‍යාය. ඔය ඔය චුම්බකයේ ඔය දනරින්න කියලා නොගැලපෙන අංශ දෙකක් මැද්දේ දැන් නොගැලපෙන අංශ දෙකක්නේ මේ ඇත්තටම කරකිලා කරන්ට් එක හැදෙන්නේ. ඔව්. ඉතින් ඒක මේ මැද්දේ ශුන්‍යතාවයක් නේ තියෙන්නේ. ධන ඍණ නම් මැද්ද ශුන්‍යයි. ඔතනනේ ශුන්‍යනේ ඒතකොට ශක්තිය කියන්නේ. ඔව්. ඕකමනේ දැන් පෘථුවියත් කැරකෙන තුල සිද්ධ වෙලා තියෙන දෙපැත්තට අංශ දෙකක් හැදිලා මැද්ද ශුන්‍ය වෙලා ශක්තියක් ඉපදලා ගුරුත්වාකර්ෂණ ශක්තිය කියන්නේ. ඔව්. මේකම මිනිස්යාගේ සිද්ධ වෙනවා. මිනිස්යාගේ බාහිර දෙයක් තියෙනවා කියන එනකොටම ඒක නෑ ඒක ඇත්තරම නැති වෙන එකන්නේ අර නැති වෙන ස්වභාවයත් එක්කලා කම්පණය වෙලා තමයි චිත්ත ශක්තිය ඇදලා තියෙන්නේ දැන් හැමතිස්සෙම අපිට අපිට දැන් අපිට හැමතිස්සෙම නැති වෙන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි ඒක තියෙන එක විතරයි අල්ලන්නේ. නැති වෙන එක ගන්නෑ. ඒක නිසාම අපිට මරබියක් තියෙනවා. ඒ ඒ මාර සංඥාව කියන්නේ ඕකමයි. ආත්මය කියන්නේ ඕකමයි. හැමතිස්සෙම තියෙනවා තියෙනවා තියෙනවා කියලා අපිට ගැනෙන එකයි ආත්මය කියන්නේ. ඒ සමුදේ සමුදේ සමුදේ. සමුදේ පෙවුනට අත්තගමයේ අත්තගමයේ තමයි ඇත්තටම අපි මේ මේ විදර්ශනා කරනවා කියන්නේ. ඒ කියන්නේ මේක මේ සත්‍ය දැක්කොත් තමයි නැති වෙනවා පේ. දැන් තියෙනවා පොත තියෙනවා. පොත තියෙනවා නම් පොතත් එක්කලා මට ගනුදෙනුකුත් තියෙනවා. එහෙනම් තණ්හාවක් තියෙන, උපාදානයක් තියෙන, ජාති ජරා මරණ ශෝක පරිදේව තේරම තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔව් පොත නැති වෙන්නත් පුළුවන්. අයි පොත ගිනි ගන්නත් පුළුවන්. අයි පොත කවුරුහරි අරන් ගන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. දැන් ප්‍රශ්න ගොඩකට පැන් තියෙනවා. එතකොට මේ දුක්ඛ තේරම තියෙන්නේ මේ තියෙන හිඳයි. දෙයක් තියෙනවා කියලා ගත්ත හිඳයි. දැන් දෙයක් තියෙනවා කියලා ගත්ත එකත් බොරුවක් බලනකොට. මෙන්න මෙතනයි ඇත්තටම මේ අපි අපේ ආත්ම ඔක්කොම තැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පොත තියෙනවා පොත දකින කෙනෙක් මේ පැත්තේ ඉන්නවා කියලා හිතන එක. අර ශක්තියක් උපදිනවා. ඒ පොත දැක්කවද? පොත තියෙන්නේ කොහෙද? ඔන්න වගේ. මෙතන ශක්ති ස්වභාවය මේක භෞතික න්‍යායකින් සිද්ධ වෙනවා. අරක පේනකොට මේ පැත්තෙන් මේ පැත්තටත් ඒ වගේ බලයක් උපදින එක. ධන රින පෘථුවිය හැදෙනවා. ගුරුත්වය හැදෙනවා. ශක්තියක් උපදිනවා. මේකයි චිත්ත ශක්තිය. මිලිවොට් 5ක ඔය වගේ ශක්තියක් අපේ අතුලාන්තයේ තියෙන. ඒකයි අපිට කේන්තියක් ගියාම ලොකු බලයක් එනවා මේ අතට ලොකු ශක්තියක් ගන්න පුළුවන්. ඒ ඔක්කොම එන්නේ අර අර අර චිත්තේ හරහා එන්නේ. චිත්තේ හරහා එන්නේ. එතකොට මේකෙන් හොඳටම පේනවා මේක ජෙනරේට් වෙනවා. අනිත් එක පවතින එකකුත් නෙමෙයි. ඒ වෙලාවට ඒ වෙලාවේ සකස් වෙනවා. ඒ වෙලාවේ සකස් වෙන්නේ. ඒකයි මෙතන අත්‍තරම පෙර නොතිබීමකට ගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන්නේ. ඒක සත්‍ය දැක්කොත් විතරයි ඒක වෙන්නේ. ඉතුරු නැතුව නිරුද්ධ වෙන්නේ නැහැ. නැත්තම් ආයේ ඒක උපාදාන වෙලා ආයි ජාති ජාර ඒකයි කියන්නේ ජාති ජරා මරණ තේරම වෙන්නේ හේතුව ඕකයි. දැන් හැමතිස්සම අපිට තියෙන ලෝකයක්නේ අපිට තියෙන. අපිට පෘථුවිය තියෙනවා. ඉර තියෙනවා. හඳ තියෙනවා. අපිට මේ ඇමරිකාව තියෙනවා, ජපානේ තියෙනවා, මේ ඔක්කොම තියෙනවා තියෙනවා තියෙනවානේ. දැන් ගොඩාක් ඒවා තියෙන වුණොත් මොකද වෙන්නේ? අර සංඥා ගුලිය ඝන වෙනවා. දැන් අපිට මේ ඔක්කොම තියෙන ලෝකෙක මම ඉන්නවා කියලා හිතෙනවා. දැන් අර කණ්ණාඩියෙන් දැක රූපේ මමයි කියලා හිතනවා. ආ. දැන් මට යන්න බෑ. මට දරුවොත් තියෙනවා. දැන් මම අල්ලගත්ත අය ගොඩක් තියෙනවා. ගෙවලුත් තියෙනවා. දැන් සල්ලිත් තියෙනවා. account එකේ සල්ලිත් දාලා. දැන් මැරෙන්නත් බෑ. <laughs> දැන් ගොඩයි. දැන් රූපෙත් දාලා රූපයටත් බෑ. රූපෙට මොකක් හරි වුණොත් සම්පා වෙනවා. දැන් ප්‍රශ්න ගොඩයි. මේ මහා නූල් බෝලයක්. දැන් ආපා මේ මේක මේ මේක මේක දැක්කොත් මේ අපිට පුළුවන් වෙන්නේ මේ ඇත්ත දැක්කොත්නේ අපිට මේ ඇත්තෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. මේ සේරම සිතුවිල්ලක තියෙන්නේ බලනකොට. ආ ආ. එළියෙත් නැහැනේ එහෙම දේවල් එකක්වත්. දැන් මේක අපි ඇත්තටම අවබෝධයෙන්නේ මේක අවබෝධඥානයන් සංකිතේ නිබ්බිදාය මේ සත්‍ය අවබෝධෙත් අවබෝධ වුණොත්නේ ඒ කෙනාගේ අධ්‍යාත්මිකව මේ අනිත් අනිත් කෙනෙක් ආඩන තැන්වල යාට අඬන්න හේතු නැති වෙනවා. අයි යාට අඬන්න හේතු කොහෙද තියෙන්නේ? ඒක යටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයට මේක එනවා. ඒ කියන්නේ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සැප දුක මේ මේවා සේරම නිෂ්ප්‍රභා වෙනවා. ඒ අන්ත නැති වෙනවා. තියනවා කියන අත්‍යකුත් නැත්තම්. අන්ත දෙකක් නැති වෙනවා. එතකොට අන්ත දෙකක් නැත්නම් මෙතන විඥානේ එහෙම විඥානේ බස ගන්න විඥානයකුත් නැහැ. අන්ත දෙකක් තිබුණොත් තමයි විඥානකුත් තියෙන්නේ. ඒකයි යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියලා. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ අන්තයක් නැති බවයි. අන්ත දෙකේ මිදුණු ධර්මයක් දේශනා කරනවා කිව්වේ ඒකයි. අන්ත දෙකක් නැති තැන මේ මධ්‍ය මේ මධ්‍ය ඥානං කියන එක හරි ගැඹුරුයි. මධ්‍ය ඥානං කියන්නේ මේ දෙකක මැදක් නෙමෙයි. අන්තයක් නැහැ. අන්තයක් නැති තැන මැදක් නැහැ ඇලවෙන්න. මජ්ජේ නමස්ස නලිප්පති ඇලෙන්න මැදක් නැහැ කිය. මැදක් තමයි මේ මේ මේ අම්බිරිස්සම දැන් අපි අපි දැන් මේ ගැට ගැහෙන මැද තමයි තණ්හාව. නූල. ආ දැන් අන්ත දෙකක් තියෙනවා නම් අන්ත දෙක ගැට ගැහෙන මේ ගුරුත්වයේ ශක්තියනේ මේ පෙන්නන්නේ අපි. අපි ඒකනේ මේ මේ පෙන්නන්නේ ඒ වගේම අන්ත දෙකක් තිබ්බොත් මැද්දේ නූලක් තියෙනවා. ගැට ගැසිල්ලක් තියෙනවා. ඒ ඒක තමයි පෙන්නන්නේ මජ්ජේ මන්තානලිප්පති කියන්නේ තණ්හක්කයෝ කියන එක. අත්නාව තියෙන අන්ත දෙකක් තිබ්බොත් විතරයි කියන එකයි. මජ්ජේ මන්තානලිප්පති කියලා පෙන්නන්නේ මෙතනින් මේකේ සම්පූර්ණම තණ්හාවක් නැත්නම් මොකද්ද ඵලේ? එයාගේ කෙලින්ම ආ කිසිම ශක්තියක් මුකුත් මේක ආයි උපදින්න ආ කිසිම මෙතන දැන් මේ කිසිම හේතුවකට ඉඳ නැති වෙනවා. අයි මේ එයාගේ කිසිම දෙයකට යට ඇල්මක් නැති වෙනවා. ඒක ඇතුළ දහමෙන් කම්පාන වන ගුණේ තියෙන්නේ. ඒක ශුන්‍යතාවයේ තියෙන. ශුන්‍යතාවය කියන්නේ දැන් දැන් කිසිම මේක නැ ශුන්‍යයි. ආ. ඒතොර අනිමිත්තයි. නිමිති නැහැ. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතු විමුක්තියකට එනවා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. පොත තිබ්බොත් පොතමයි මම කියන්නේ. ඒක බාහිර පොතමයි මම කියන්නේ. මම කියලා 아무තෙන් කෙනෙක් නැහැනේ. කොහෙද ඉන්නේ කෙනෙක්? දැන් ශරීරයේද මැරෙන්නේ හිතද මැරෙන්නේ? සිත. සිතනේ මැරෙන්නේ. සිත නැති නිසානේ ශරීරය වලලන්නේ. එහෙනම් මේ කයම් පළක් නැහැනේ. අත්ම කිව්වොත් මේ කය කුණු කරකජ කය කුණු කයක් නේ. මේක ඇතුලේ මේ සිතක් ජෙනරේට් වෙච්ච එකනේ ගැටලුව තියෙන්නේ. ඔව්. හැබැයි මේ සිත දැක්කොත් හැම මොහොතෙම නැති වෙනවා ඇති වෙනවා ඔන්න ඔය සිද්ධිය දැක්කොත් මේක වෙන හැටි දැක්කොත්. ඒ වෙන හැටි දැක්කොත් දැන් එක දිගට තියෙන හිතකුත් නැහැ එතන එතන ඇති වෙනව නැති වෙනව ඒකනේ අපි කියන්නේ පොඩි කාලේ අපි බෝනික්ෙක් ගැන හිතුවේ අවුරුදු 10 දී අපි පහේ ශිෂ්‍යත්ව ගැන හිතුවේ අවුරුදු 15 දී ඕලෙවල් ලේවල් ගැන හිතුවේ අවුරුදු 20 දී ගෑල් ළමයි පිරි ළමයි ගැන හිතුවේ අවුරුදු 30 දී දරුවෝ ඒ ගෙවල් දොරවල් ගැන හිතුවේ අවුරුදු 40 50 වෙනකොට මුණුබුරෝ ගැන හිතුවේ ඊට පස්සේ 60 70 වෙනකොට දිව්‍ය ලෝකයක් ගැන හිතනවා මේ අර අර අර තණ්හාවේ තියෙන ස්වභාවය අර මේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත එකෙන් මිදිලා නැහැ. එතන එතන එතන එතන අපිට හැමතිස්සෙම පෙන්නනවා අර අර කැරට්ටලේ අර කතාව වගේ. අර අර අර පෙන්නනවනේ නේ කැරට්ටලයක් ඉස්සරහින් අර අර අර මොනවද අස්සයාට ඉස්සරහින් කැරට්ටලයක් කියලා අර රූප ඇඳලා පෙන්නනවා කැරට්ටලේ කන්න අස්සයා දුවන ඉඳ අස්සයා යනවා කියලා ඒ වගේ එකක්. එහෙම නැත්නම් අර මිරිගුවක් මුවා දුවනවා. තණ්හාව පස්සේ අපි දුවනවා. මේ මේ අපි සැප හොයගෙන මේ අපි දැන් අපි දැන් මේ මේ තණ්හාවක් නේ මේ ඇති වෙලා තියෙන අවසානේ. ඔව්. අවසානේ අපි සැප හොයනවානේ අපි අපි මේ අපි අස පිනවන්න යනවා කන පිනවන්න යනවා අපි මේ නාසය පිනවන්න යනවා දැන් අපි අපි දාඩිය දාන අපි රස්නේ තැන් වල ඉන්නේ නැත්තේ දැන් බල්ලෙක් වුණත් ඇයි අර හෙවණට වෙලා බල්ලගේ අවු අවු තියෙන තැනින් අයින්ට වෙලා ඌ අර සිසිලස තියෙන තැනට වෙලා එතන ඌට සැපක් දැනෙනවා ඔව් ඒ කායට දැනෙනවනේ ඌ ඒකේ සැපක් හොයනවා. ඌ ඊට පස්සේ රස කෑම හොයනවා. දැන් දැන් බල්ලගේ තින්දේ මේ කියන්නේ මනුස්සයත් ඔයිට වැඩිය දෙයක් නැහැ. ඔව්. දැන් මේක අවබෝධ වුණොත් එහෙම තමයි තේරෙන්නේ මේ සිස්ටම් එකේ වැඩක් නෙමේ මේක කියලා. එතකොට සිත සිතේ සිතේ සිත මේ සිස්ටම් එකෙන් සිත වෙන් වෙලා පේනවා හැමතිස්සෙම. ඒක තමයි ඔබතුමාට පේන්නේ දැන්. අන්න හරි ස්වාමීන් වහන්සේ මම ඒක තමයි වෙන් වෙලා පේනවා සිස්ටම් එකෙන්. ඔව් ඒක තමයි. ස්වාමීනන්ට මට එතන තව පොඩි ටිකක් බරපතල මේ මම හිතන ප්‍රශ්නයක් තුනක් ගන්න ඉන්න දැන් ස්වාමීන් වහන්සේගේ අවසානයේ මම ආපු බණක මේ සම්බන්ධංශ කිව්ව ඇත්තටම අලෝභ ආදේශා මොහ එන්නේ රහතන් වහන්සේට කියලා ඇත්තටම එදා මම ඒක පළවෙනි වතාවට හැව්වේ මම එදා ඒකට 100% agree ඒතර මේ දැන් සිතිවිලි ඔක්කොම වෙලා සංකාර කියලා ස්වාමීන් වහන්සේ කිව්ව ඒකත් හරි මම ඒකත් විසමුදමින් පිළිගන්නවා. ඒතර මට ඒක හොමද ප්‍රස්වාමනාස හිතුණා. එහෙනම් මේ දැන් මේ අපි නිවන ප්‍රත්‍යක්ෂම හරි මොනවා හරි ඔය කියන්නේ මේ දැන් මේ ක්‍රියාසිත දැකීමද කියන එක. දැන් මම දන්නවා දැන් දැන් මේ නෑ මෙතන මෙතන මෙහෙම දෙයක් තියෙන්නේ. ඒතර පොඩ්ඩක් ලියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන නිවන කියලා දෙයක් නෑ ඇත්තටම. නිවන කියන්නේ නිවන කියන්නේ මේ මේ සිතේ මේ සිතේ සත්‍ය දැකලා මිදෙන එක නිවන. නිවන කියන්නේ නිවීම, ගින්න නිවීම. ගින්න තමයි මේ තණ්හාව. තණ්හාව කියන්නේ සිස්ටම් එකේ අණුවයි හැදෙන්නේ. ඒ කියන්නේ සිත හැදෙන සිත සිත හැදෙන හැටි දැක්කාම සිතෙන් සිත මායාව දැක්කාම ඒ සිත බොරුවක් බව දකිනකොටමයි තණ්හාව නැති වෙන්නේ. යම් කිසි ප්‍රමාණයක්ද Tamanට දැනෙන්නේ ඒක බොරුවක් බව ඒ තරමටයි තණ්හාව නැති වෙන්නේ. ඒ තරමටමයි ඇත්තටම ඒ එතන ඒ එතනමයි ගින්න නිවීම එතනමයි නිවි නිවි යෑම නැවත එයා ලෝකයක් තියෙන බව මුකුත් ඒ ඒ සියල්ලම එකයි මේක එන්නේ. මේක ලෝකේ ඇත්ත කරගෙන වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ලෝකේ ලෝකෙමයි Taman කියන්නේ. මම කියලා දෙයක් නැහැ, සිත කියලා දෙයක් නැහැ. සිතමයි ලෝකේ කියන්නේ. ලෝකෙමයි සිත කියන්නේ ප්‍රතිබිම්බයක්. බාහිර ප්‍රතිබිම්බයක්මයි සිත කියන්නේ. ඒකයි මේ බිම්බේ තමා හැදුවෙත් නැහැ, වෙන කෙනෙක් හැදුවෙත් නැහැ. ඒ හේතු නිසා හටගත්ත හේතු නැතුව නැති වෙනවා කියන්නේ. අර නැහි අර තේරා සේලා තේරෙන්නේ කියන්නේ. නැහිදන් අත්තකතම් බිම්බන් නැහිදන් පරකතං අගං පරකතං හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධ නිරුද්ධති හේතු නිරෝධ නිරුද්ධති එතකොට මේ මේ ප්‍රතිබිම්බයක් මේ කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය වගේ ඔව් ආලෝකයේ තියෙනකොට එන එක අර හේතුම් පටිච්ච සම්භූතා හේතු තියෙනකොට තියෙනවා නැත්තම් නෑ වගේ මේක සබාධමයක් වගේ එතකොට මෙතන මේ මේක මේ එතකොට මේ මේ එහෙම මේ ඇත්තටම සිත කියලා දෙයක් නෑ මේ දැක්කම මේ මේ සිද්ධියක් අර ප්‍රතිබිම්බයක් වැටිලා ඒක නැති වෙනවා වගේ ඒක අපි අල්ල මේක ඇලෙන එක තමයි මෙතන ශක්තියක් ඉපදෙන එක. අන්න එතන නැති වෙනවා සත්‍ය දකින්නතාවක ඒක වෙන්නේ බාහිර දෙයක් තියෙද්දි කවුරුත් නිවන් දකින්නේ බාහිර දෙයක් නැති බව දැකින එකයි නිවන. දැන් මේක ඇවිලා අවබෝධඥානයක්. ඒ කියන්නේ දැන් මේ සිත කියන එක අපිට පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒක මායාවක්නේ. ඒක ඒ ඒ වගේම තමයි මේකෙන් අධ්‍යාත්මිකය කියලා කියන්නේ. අර බාහිරින් කාටවත් පේන්නේ අර ඇතුලේ සිතින්ම මිදි මිදි යන එකක්. ඔව්. ඒක අධ්‍යාත්මික පැත්තක් කියන්නේ මේක බාහිරට පේන එකක් නෙමෙයි කාටවත් බාහිරින් හොයන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද මගේ අභ්‍යන්තරයේ Tamanට අවබෝධය දැන් ලෝකේ රැවටිලා ඉන්න කෙනයි අවබෝධයටපත් වෙලා ඉන්න කෙනයි බාහිරින් හොයන්න බෑ. ඔව්. මොකද මෙයා ඉන්නේ මෙයා දැනගෙන ඇත්ත මේම මේම නෙමෙයි මේමයි කියලා. නමුත් අරයා ඉන්නේ ඒ විදිහටම තමයි. මොකද මේ අතපය වෙනස් වෙන්නේ නැහනේ. අත පය නාසය කන මේ ශරීරය වෙනස් වෙන්නේ නැහනේ. ඒ කය කරජ ශරීරේ ඒ කරගජ ශරීරේ ඒ විදිහටම තියෙනවනේ. එතකොට බාහිරින් ඒක නිසායි හොයන්න බැරි. නමුත් අධ්‍යාත්මය ඇතුලේ මෙතන ආර්ය තණ්හාව තුල යට ඉරිසියාව, වෛරය, ක්‍රෝධය ඔක්කොම තියෙනවා. මෙයාට ඒවා කිසි දෙයක් නැතුව පැහැල්ලුවෙන් ඉන්නවා. එතන තමයි අකෝප්පා චේතෝ විමුක්තිය කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ කම්පණය වෙන්නේ නැහැ බාහිරට. බාහිරට ආව කම්පණය කරන්න බෑ. එයාගේ අතක් කපාගෙන ගියත් hina වෙන්න පුළුවන් මට්ටමට එයාගේ දියුණුවක් තියෙනවා. ඒක තමන්ගේ කියන ස්වභාවයකට එන්නේ නැහැ. ආත්ම ස්වභාවයෙන් ගන්නෙ නැහැ. ඇහැක් ගලවගෙන ගියත් ඒකයි සුභාතරණීය අර තරුණයා ඇහැගෙන වර්ණනා කරනකොට ඇහැ ගලවලා දෙන්නේ. මේක ඔබට වටිනවා නම් අරන් යන්න කියලා. එතකොට ඒ තරමටම මේ රහතන් වහන්සේ කියන්නේ මේ මේ මේ සම්පූර්ණයෙන්ම මිදිලා. මේ එකකටවත් ඇලිලා නැහැ. මේ එකක්වත් දෙයක් කියලා දකින්නේ සබාදාමක් කියලා විතරයි දකින්නේ. ඒ සබාදාම කෙනෙක් පුජ්‍යලේ දකින්නෙත් නැහැ. ආත්මයක් එහෙම කතාවක් දකින්නේ මේ හේතු තියෙනකොට තියෙනවා නැති වෙනකොට නැති වෙනවා. එතකොට මේ ෂනේ මේ ෂනේනේ මේ ස්පාක් වෙන්නේ මේ ෂනේනේ. දැන් මේ පැත්ත බලනකොට මේ පොත අතීතය ගැන හිතුවත් මේ මොහොතේනේ. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේනේ. හැබැයි මේ මොහොතේ දකින්න හිතත් බොරුවක්නේ. ඔව්. ඒකත් පෙර සංඥාවකින් ආපු සංඥාවක්නේ. දැන් මේ වර්තමාන සංඥාවක් නෙමෙයිනේ. එතකොට මේ මොහොතක් නැහැනේ බලනකොට ෂණයක් නැහැනේ. ඔව්. එතකොට දැන් මේ දැන් මෙතනම මේ මෙයාට කිසිම ලෝකයක් නැහැ මෙතනම මිදිලා. ඒක මහා මිදීමක් නේ. ඒ කියන්නේ මහා පුරුෂෝ කියන්නේ ඒකනේ. ඒ කියන්නේ අතර චතුප්පහර ඥානය කියන්නේ මෙතනම මේ ෂනේ දකින්න එක ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න එක ඇත්ත දකින්න එක. පුබ්බේනිවාස ඥාන කියන්නේ අර මේ සිත හැදෙන හැටි පෙර පෙර සංඥා නව සංඥා වෙන හැටි අතීතං නාත්ව ධම්මේය නප්පටික්ඛං කිය අනාගතං පච්චුප්පන් ප්‍රත්‍ය උප්පන්නේ එන හැම සිතම తතර తතර විපස්සති එතන එතන දකින්න කියනවානේ. එතන එතන. සතර අතර විපස්සති කියන්නේ එතන එතන සත්‍ය දකින්න කියනවා. ඒ එතන එතන සත්‍ය දකින්න එක තමයි අපි මේ හැන එන තැන බල බල යන්නේ. ඔතන තමයි ප්‍රතිපදාව තියෙන්නේ. ප්‍රතිපදාව තියෙන දැන් මේ ධර්ම දැන් දන්න දැනුම වුණාට ප්‍රතිපදාවේදී අපිට කරන්න බුදුන් වහන්සේ පනවන්නේ එකම එක දෙයයි. බුදුන් වහන්සේ කියන්නේ දැන් වික්ෂුන් වහන්සේලා අහනවා. ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි අරහත් මේ අනාගාමී වීම සඳහා කුමක් කළ යුතුද? ස්වාමීනි සෝතාපන්න වීම සඳහා කුමක් කළ යුතුද? ඔය සකදාගාමි, අනාගාමි, සෝතදා අරහත්ත්වයේ සඳහාම අහනවා. ඒතර බුදුන් වහන්සේ කියන ඒ හැම තැනදීම මහණෙනි ස්කන්ධයේ උදේවැය දැකීමමයි මහණෙනි කළ යුත්තේ කියලා. ඒ කියන්නේ ස්කන්ධයේ උදේවැය දකිනවා කියන්නේ මේ සිතට එන අරමුණමයි ස්කන්ධය කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන වලින් ඇදුණු අරමුණයි මේ සිත කියන්නේ. විඥානේ දැන ගැනීම. ඒමයි අරමුණ. දැන් මේ මොහොතේ අපිට දැන් සරලව ලිහලා ගත්තාම අරමුණයි තියෙන්නේ. පොත දකින හිත. දැන් මේ උපමාව. එතකොට එතනින් අපි මිදෙනවා කියන්නේ ඒකේ යථාභූත ඥාණයෙන් දකිනවා කියන්නේ ඇත්ත දකිනවා. අර දර්ශනේ දකිනවා බුද්ධ දර්ශනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු දර්ශනේ සත්‍ය යථාභූත යථා හැදෙන භූත වෙන හැටි දකිනවා. භූත වෙනවා කියන්නේ හැදෙනවා. යථා කියන්නේ ඇත්ත දකිනවා. අයි දැක්කොත් තමයි අපිට මේ මොහොතේම මේ ඒ සිතෙන් මිදීමක් තියෙන්නේ. එතනයි අපේ ශුන්‍යතාවයට එන්නේ. දැන් ඔබතුමා ප්‍රායෝගිකව ඔය දකින්න යන්නේ ඔන්න ඔතනයි. ඔතනයි ප්‍රතිපදාව අපි පෙන්නන්නේ. අපි පෙන්නන්නේ මේ ශබ්ද නැති වෙලා නැහැ. ශබ්ද ඇහෙනවා. කපුටගේ ශබ්ද කියලා එනවා. වර්ණ නැති වෙලා නැහැ. මේ පොත මේසේ ඇඳ කියලා අපිට පේනවා. අඳ වෙලා නැහැ. දීරි වෙලා නැහැ. නමුත් මේ ඇත්ත දකිනකොට දැන් මේ එනේන අරමුණේ ඇත්ත දකිනවනේ. ඒ දකිනකොට එයා එතන එතන එතන එතන එයා ලෝකේ ඇත්ත කරගෙන කම්පා වෙන්නේ නැහනේ. මිදි මිදි යනවනේ. මේක සත්‍ය වශයෙන්ම මිදීමක් තියෙනවා. ඒ කියන්නේ මෙතන උපාදාන වෙන්නේ නැහැ. හැබැයි ඒක මේ මොහොතේ දකින්න ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ මිදෙන බව විතරයි දැනෙන්නේ. මේ මොහොතේ දැනෙන්නේ සිතින් මිදුණු බව විතරයි. නමුත් මේක කාලයක් කරගෙන යනකොට අතුලාන්තේ Tamanටම අවදියක් එනවා. මේ එකකටවත් වැඩි වටිනාකමක් නැති වෙනවා. එක ඕනාවට වැඩි ඒවට වැඩි කම්පණය වෙන්නෙත් නැහැ. ඒවත් එක්කට වැඩි ඇලුම් ගැටීම් නැහැ. අර මිදීමක් අර සැහැල්ලුවක් සුඛයක් දැනෙන ගන්නවා. ඔන්න ඔතන අවදියක් තියෙනවා. අර දේවල් ලෝකේ ওই විදිහටම ඒ සේවා ඒ දේවල් ඒ විදිහටම ඒ දේවල් තියෙද්දි සමන්ට ඒවට සම්බන්ධයක් නැති අවදියක්. ඔව්. හීනේ නැගිට්ටා වගේ කිව්වේ ඒකයි. ඔව්. ඔන්න ඔය අවදියයි වැදගත්. දැන් ඒක තමයි ඔබතුමා සරින් සරට ස්පාස් වෙවි යන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඒක මුලින් වෙන්නේ ටික අර කියන්නේ නිවන් එකපාර පේන නිවන් එනවා යනවා වගේ නිවන දැකලා නැති වෙනවා වගේ මුලින් සිද්ධ වෙන්නේ. ওই නිවන තමයි තියෙන්නේ. ඔය අවධිය තුල නිවනයි තියෙන්නේ. උතරයි බුද්ධ. උතරයි බුද්ධ කියන්නේ ශුන්‍යතාවයටයි. ඒ කියන්නේ මේ වේදයේ තුල තියෙනවා මේකේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තමන් තමන් අර දකින්න එක. ඒක වේදයේ තුල තියෙනවා, සමතේ තුලක් තියෙනවා. ඒ කියන්නේ තමන් ඉන්නවා, තමන් ශුන්‍ය වෙලා ඉන්නවා. දැන් හුස්ම දිහා බලාගෙන හුස්ම ඒකාග්‍ර කරගෙන සමතේ වඩනවානේ. එතකොට හුස්ම නොදැනෙන එනවානේ පා වෙන තැන. එතරම් ශුන්‍ය වගේ දැනෙනවා. එතන ඒ උනාට කෙනා ඉන්නවා. එයා ඉන්නවා. කෙනා ඉන්නවා. දර්ශි දන්නේ නැහැ නේ. එයා ඉන්නවා. දැන් Hindu ආගමයි කරනවනේ. ඒගොල්ලන්ට මේ ලෝකේ බොරුවක් කියලා තේරෙන්නේ නැහැ ඒ ධර්මයේ නැති කෙනාට කෙනා ඉන්නවා. කොච්චර කරන්න ගියත් කෙනා ඉන්නවා. ඒක පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාදවල බුදුන් වහන්සේ අවසානයේ කියලා කියලා අවසානයේ කියනවා ඔබට මේ වැටහෙන්නේ නැහැ පොට්ටපාද ඔබ ඉන්න දෘෂ්ටියෙන් මිදෙන්න කියනවා. ඒ කියන්නේ ඒ එයා ලෝකේ ඇත්ත කරගෙන ඉන්නකම් මිදෙන්න බෑ කියන්නේ. මෙතන වැදගත් වෙන්නේ මේ ධර්මයේ මේ මුලින් අවබෝධ කරගන්න ওই දර්ශනය. ඒකයි දස්සනා පහතබ්බා කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා මේ දිට්ඨියට සම්මා දිට්ඨියට එන කෙනා අනුපගම්ම සීලවා ඒනේන අරමුණ දැකලා මිදෙන සීලයට එනවා නම් දස්සනේන සම්පන්නෝ අන්නේ දර්ශනේ දකිනවා නම් අන්න එයා නැවත උපත්යකට ඒක දුගතියකට වැටෙන්නේ නැහැ කිය. ඒ ලෝකයක් නැතුව ලෝකයක් ගැන හිතන්නේ නැතුව ලෝකෙක උපදින්නේ කොහොමද? ඔව්. අඩු ගානේ මැරෙනකොට පණුවෙක් හරි මතක් වෙන්න ඕනේ පණුවෙක් කියලා උපදින්නේ. දැන් මෙයා හිතන ඉන්නකොටම පණුව කියලා දෙයක් නැති බව අවබෝධයි. මේ හිතේ ඉන්නේ පණුව. එළියේ නෙමෙයි. අපි දාගත්ත නමන්නේ. සබාදාම ඕන තරම් දේවල් තියෙනවා. ඒ සබාදාම තියෙනවට අපිට බලන්න නැහැ. අපි හදාගත්ත නමක් නෙමෙයි අපි හැමතිස්සෙම අපි ඉන්නේ අපි නමක් අල්ලගෙන. මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා හොඳයි මෙයා නරකයි කියලා සත්තු පවා බෙදනවා අපි. නමුත් බැලුවාම ඔය හැම සතෙක්ම බැලුවාම එකම ස්වභාවයක්. එකම ස්වභාවයක් තියෙන්නේ. දැන් අපි හිතනවා අපි මේ කොළ කන එක හොඳයි කියලා. කොළ කියන්නේ අය ඔක ජීවි නෙමෙයිද? ඔව්. අය ඒ ගහට සෙන්සර්ස් හයි කරාම දැනෙනවා නම් ඔය ඒකට එහෙම දෙයක් නැද්ද? මේ හිතන දෙයක් තියෙන්නේ. නැත්තම් මේ ලෝකේ ඔක්කොම එක එක ස්වභාවයක ස්වභාවයක්. ඒ කියන්නේ දැන් දැන් ඔය ඔය පෙන්නනවානේ පෘථිවිය විනාශ වෙනකොට සූර්යාගේ රශ්මිය හත් ගුණයක් වැඩි වෙලා පෘථිවිය සූර්යා ගිල ගන්නවා කියලා. පෘථිවිය සූර්යා සම්පූර්ණයෙන්ම අළු වෙලාම නැත්තරම නැති වෙනවා කියලා. ඔව්. ඒතර අවකාශය විතරයි අභ්‍යවකාශය විතරයි නිතර වෙන්නේ. නිතර වෙන්නේ. ආ. එතකොට කොහොද මේ තියෙන්නේ? අපි හිතන් ඉන්නවකෝ. කොහෙද පණුව? කොහෙද මුව? කොහෙද එළුව? මේ ඔක්කොම ස්වභාවික සංසිද්ධියක් විතරයි. විතරයි. ආ. ඔක අපි හොඳට පැහැදිලි කරනවා විශ්ව ශක්තියෙන් පෘථිවි ශක්තිය හැදෙන හැටි. පෘථිවි ශක්තිය මේ මේ ගහකොළ සතා සිව්පාවා ඒක හැදෙන හැටි. ඒක විඥාන ශක්තියක් අප ගන්න හැටි. ඔය ශක්තිය ඒකක තුනක් විදිහට පෙන්නනවා. නමුත් ඕක අවසානයේ ඒ විශ්ව ශක්තියම බවට පත් වෙනවා. එහෙම ශක්තිය කියලා ගත්තත් ඕක නිකන් එහෙම දෙයක්වත් නෑ. මේක මේ කුමාකාර මේ මායා වලල්ලා. මේ අපි හිතන්නේ හිතන්නේ මේ ඔක්කොම. හිත කියන හැම දෙයක්ම මායාවක්. හිතට හිතට රූපයක් තියෙනවා පෘථුවියක. හිතට රූපයක් තියෙනවා විශ්වයක. ඉතින් හිත එහෙමත් හිතනවා. ඒකත් පුළුවන්. ඒකත් මේ හිතේ මායාවක්. මේ ශුන්්‍යතාවය කියන්නේ මහා ශුන්්‍යතාවය. ඒක කිසිවක්ම හම්බ වෙන්නේ නැහැ. ඔව් ඒක ඇත්ත. සමිනා දැන් සමිනාංශ දේශනා කරගෙන යනකොට ඔය හැම එකකටම වගේ මේ මම ඒක මේ මම ප්‍රැක්ටිකලි මගේ ලයිෆ් එකට මේ ඒක අර මම ගොඩක් වෙලාට මගේ version එකක් simple version එකක් හදා ගන්නවා. ඒ හැම එකකටම මට මේ ඇත්තටම මේ මම අර experience කරපු ඒවා එනවා මම අර ඒකක්වත් අර ස්වාමිනාංශට කියුවේ නැති අර ස්වාමිනාංශගේ flow එක නවත්තන්න සුදුසු නැති නිසා. මේ එතකොට තමයි මට තව ලොකු මේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් කියලා නෙමෙයි දැන් ස්වාමීන් වහන්සේගේ බණක ඇහුවා දැන් අපි අර අර සිතිවිල්ල දකින්න එකමනේ කරන්න ඕනේ. ඒතකොට දැන් අර සිතත් ඇති වෙන එක වගේම දැන් නැති වෙන එකක් දකින්න ඕනේ. ඒතකොට මම මේ කාලයක් තිස්සේ ඇති වෙන එක විතරයි දැක්කේ. මේ ඒ බණ ඇහුවට පස්සේ තමයි මම නැති වෙන එක දකින්න උත්සාහ කරේ. හැබැයි මේ නැති වෙන එක දකින්න එක මට තාමත් අර ගලප ගන්න හරිය නිකන් ඒක තමයි අපි පෙන්නන එක නෙමෙයි. ඇත්තටම අනිත් එක්කෙනා දැන් අහන් ඉන්න කෙනා තමන්ගේ තියෙන ඒ ඒ ඒ ඒ විදිහට තමයි කෝණේ අනුව තමයි දකින්නේ. දැන් මෙතන අපි පෙන්නන ඒ පෙන්නන්න තමයි අර ටික කියන්නේ. ඒ කියන්නේ දැන් මේ යථාභූත ඥාණයෙන් දකින්න ඕන නිසා තමයි බාහිර පොත කියලා දෙයක් නැති බව කියන්නේ. සිතේ පොත කියලා දෙයක් නැති බව කියන්නේ. මේක දැන් දැන් මුලින් තමයි අපි කරන්නේ. මුලින් අර මුලින් අපි මේක දකිනවා අපි තුමු දැන් කෝපය බිම වැටෙනවා. ඒක හදිසියේ අර ඒ වගේ තීව්‍ර තැන්වලදී හොඳට ඉස්මතු වෙනවා. කෝපය